දවසකට අපේ ධර්ම සාකච්ඡා දෙවෙනි දවසේ එතන අපිට කාර්යයක් කාලයක් ලැබිලා තියෙනවා. මම හදන කරනවා ඒ ලිඛිත ප්‍රශ්න වල සභාවට ඉදපත් කරන්න කියලා කියනවා. ඔසයි ස්වාමීන් වහන්සේ අනේ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ මම පසුගිය වර්ෂ 10ක පමණ සිට භාවනා කිරීමේ පළතුරු ලබා ඒ ගැන ප්‍රායෝගික අත්දැකීම් උත්සාහ කරමි. මා පළමුවෙන් බුදුගුණ භාවනාව වඩමි. ඉන්පසු මෛත්‍රී භාවනාවද ඉන්පසුව අසුභ භාවනාවද හතරවෙනි අනිත්‍ය භාවනාව වරන් ඇතුලේ මරණයෙන් පසු මුක්ත ශරීරයේ පිළිවිලින් කුම්බී වස්නහරලේ ආදී ධාතුන්ට ඇටසැකිල්ලද සතරමා ධාතුන්ට එකතු වෙන අන්තම වර්තමාන ඒ විපස්සනා භාවනාව අනුමිනී කරමි ඉන්පසුව හිසේ මුදුන පටන් දුක තුර දක්වා වේදනා මෙනෙහි කරමින් නැවතත් පාදාන්තයේ සිට උඩට වේදනා මෙනෙහි කොට නාස්පුර දක්වා පැමිණ ආනාපානස්ති භාවනාව පටන් ගනිමි. මේ සියල්ල එකම පරයසේදී එවිට යම් යම් සංඥා විපල්‍යාස පසුකොට ස්මරණ තුනීදී නිසල භාවයට පත් වෙමි. නමුත් තුනී සිතුවිලි ස්වල්පයක් තවම හිත තුළ දාවට ඇත. නමුත් වේදනා ශබ්ද බාධක වෙනව නැත. වහන්සේ සහ විරත් භාවනා මූල ස්වාමීන් වහන්සේලා වන්නා ඇති පරිදි මෙහිදී මා කිසිවක් නොකර නොසිතා සිටීමට උපරිම උත්සාහයක් ගනිමි. මොහොත් යටිහිතේ මේ අවස්ථාවේදී අසුබ නිමිත්ත සම්බන්ධ භාවනා මගින් ඉබේම යථාභූත ඥානයේ හෙවත් පරණතර හිසයි අවස්ථාවට පෙර මේ යයි බලාපොරොත්තුවක් ඇත. මේ වැරදි මාර්ගයක්ද? මෙන්න මේ රකින්න කියන බෑ. නමුත් මොනම විදිහේ අපි උපදේශ පංචයක් දුන්නා. ඒක මම හිතන්නේ මේකට අරස්කපණයි කියලා. ඒ අද්දකීම ඔය කියන අද්දකීමත්තේ වාඩි වෙලා විශේෂයෙන්ම සක්මන් කරන මම ආගාමන කරන විදිය ගොඩාක් ප්‍රායෝගිකයි මුදේ සක්මන කරන කායකට පස්සේ අයින වාඩි වෙලා තමන්ගේ කාය දිහා මහත් කිසියම් දෙයකට මේ නිරහලා මම අන්තිමට බලන්නේ ඒකට මම කියන අරමුණට යන්නේ එතකොට ඔකෙන් තමයි මේ පොඩ්ඩක් දීවතින් හිත වඩාම කැමති අල්ලගන්න. ඒක තමයි සාමාන්‍ය කෙටිමන. ඒක කෙටිමන කියන දවසින් දෙකෙන් තමයි තේරෙන්නේ. මොකද කරන්නේ කියලා පොඩ්ඩ භාවනා පරියන්කේක මුලින්ම විධාන සල්ප විතරයි තමයි තේරෙනවා. ඒකදී අපි ඒක භාවනා ක්‍රම කර කර හිතියත් එන්නේ තිබු එහෙමත් වෙනවා. හතියටම. ඒක නිසා අපි අල්ලන දෙමේක හක් කරාට මේ ඉතලුවක් විතරයි. ඒ නිසා ඉඳගන්න උදේ සක්මන් කරලා වාඩි වෙලා වාඩි වෙන්නේ සමනවකම සහල් භාවයේ විචලා විදේතම අපේ මුල සහල් භාවයේ හිත තියාගෙන ඉතින් බහක් වෙනකොට දෙයක් පස්සට කරා මොකද්ද මම කියන්නේ කියලා බලන්න සසතෝ කියන්නේ කියන්නේ උපනිෂේ සම්පත්‍ය වලට කියනකොට පරාත්ම චරිතයට ගලපෙන එක මතුවේ ඔය නිවීම කියන්නේ වෙන්නේ මේ හිතට අවස්ථාවක් නෙමෙයි තමයි උගුම දේ රුචි දේ අල්ලගන්න අදාළ ක්‍රම තමයි අර පහසුවට වාඩිලා සැහැල්ලුවට විස දාලා හිතොන්නට ඒකේ කිමිදෙන් නැරන සැහැල්ලු භාවේ හිත ගන්න අරමුණ දෙක යන්නක මුද්‍රාවට වඩා පිට පාඩියක් කියන ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නය නම් කොන්ද සිතුවිලි විශ්වාස කිරීමේදී මගේ උදරයේ පිම්වීම සමග වකු ප්‍රදේශය හා ප්‍රසිද්ධ ඉහළට ඉස්සීමක් වේ. ප්‍රාශ්වාස කිරීමේදී උදරය හැකීම සමග වකු ප්‍රදේශය සහ උරහිස් පහතට ඇදී මේ පිළිපදව මෙනෙහි කිරීමේදී දිගු වේලාවකින් සිත පිටතට ඇදී යන අතර නැවත ආශ්වාස ප්‍රාශ්වාස වෙත සිත යොමු වේ. කොන්ද ඍජුවම නොතබාගෙන ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී උදරය පිම්බීමක්ද ප්‍රාශ්වාස කිරීමේදී උදරය හැකීමක්ද වන නමුත් වපු ප්‍රදේශයේ හා උරහිස් පුස්පහත් වීමත් සිදු නොවේ. මෙහිදී මගේ සිත කිටි වේලාවකදී පිටතට ඇදී යන අතර නැවතත් ආශ්වාස ප්‍රශ්වාස වෙත පැමිණි මා ආධුනිකයෙක් වන බැවින් මේ වඩා සුදුසු වන්නා වූ ක්‍රමයේ පිළිබඳව දැන ගැනීමට කැමැත්තෙමි. විශේෂයෙන්ම ජානකාවිකේ පාලිනිකේ ගොඩාක් කය ආතතිගත කරනවා දඬු කියන දඬු වෙනවා කියලා කියන්නේ දඬු වුණොත් පරිණාමයට හරි බාධායි. ඒ නිසා පුරන්තරම් බලන්න වාඩි වෙලා සම්බන් කියන සිද්ධිය මිසලා වාඩි වෙලා වාඩි වෙලා ඉඳියොත් තමයි වඩාත්ම ප්‍රසස්ත සුවේලන ආරම්භ. ඉදියව ඒක හොඳට පත්තල වෙලා ඊට පස්සේ මේ තුන ආනපාන බලන්න ඒකට පින්දීම් කියන්නේ ප්‍රවේශයෙන් දීම ආනාපානීය සේවන අස්පනාවෙට සත්‍ය වශයෙන් සිදුවෙන දේ නිසා කොයිවත් ප්‍රශ්න නැහැ. ඒ නිසා මෙතන මම හිතනවා රිකමෙන්ඩේෂන් වැඩි කියලා. කායදක පිට ගන්න කායදක තබා ගැනීම සඳහා විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. ආයුධ වැඩි වෙනම වැඩි තමයි ආනාපානීය සේවන ඉස්සරලා වාඩි වෙලා වාඩි වෙලා ඉන්න ඉරියව්ව හොඳටම පත්තල කරනවා. හොඳට හරි පරිදි. හොඳට අනිච්ච ස්වරූපේ තියාගෙන ඉරියව්වේ පහසුව ආරම්භ කරගන්න. ඒකයි හොඳට ඉරියව්වේ පහසුව දීලා ඒක ඉන්නකොට නානපංචම වඩා හොඳ. ඒ නිසා මෙතන ආනාපානෙ ප්‍රවන් හදලා තියෙනවා. පරතන් කරන්න හදලා තියෙනවා. ඒක බැඳිව අල්ලගන්න කය දඬු දඬු බැඳි කියන්නේ බැඳි කරලා තියෙනවා. ඒකට මේ ප්‍රශ්න දෙකක් එනවා. ඒ විදිහට පටන් අරගන්න. මුලින්ම ඉරියව්වේ පහසුව ලබා දීම සඳහා සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරන්න. පාවිච්චි කරලා ඉන්දියාවට මෛත්‍රී කරන්නේ. ඊට පස්සේ ඒකේ වර්තමාන මොහොතේ තමයි මුත්‍රිම දේවය සහල්ලුව. නිච ගතිය, අනේ නිච ගතිය තුළ එන අනබන් කවදාකවත් අර වගේ අවස්ථා දෙකක් වෙන්නේ නැහැ. දඬු අවස්ථාව සහ ධනෝචිත අවස්ථාව කියලා. මේක එතකොටමත් කාය සම්බන්ධ වෙලා තියෙන නිසා පටන් ගන්නකොට තියෙන පුංචි කායට කරන මෛත්‍රියක් සහ බලපෑමකින් තොරව සත්‍ය මත වීමට කරන අනුග්‍රහය ඉතාම වැදගත් වෙනවා කියලා මම හිතනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය වැඩිීමේදී නොයෙකුත් විතර්කයන් පහළවන්නේ ඒ උද්දච්ච කුක්කුච්ච නීවරණයද එසේනම් ඒ සඳහා ඒ නැති කර ගැනීමට කුමක් කළ යුතුද කරුණාවෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි තිරුවන් සරණයි සවතුන් වහන්සේ ආනාපාන සතිය ගැන කතා කරන තියෙන්නේ uppannāna pāpakāna uppannuppannī pāpakē අකුසලේ ධම්මේ උප්පන් උප්පන්නේ පාපකේ අකුසලයේ ධම්මේ යන්ති කරෝති උපසමේ කියලා. ආනාපානිය තමයි මේ විතර්ක නැති කරන්න තියෙන එකම භාවනාව. නිසා ආනාපානිය කරන විතර්ක වැඩි වෙනවා කියනවා නම් බඩගින කියනවා. ආනාපානිය බලනකොට වැඩිලා තියෙන නිසා මුදවට මතක තියාගන්න ආනාපානි වදචනස දීම තියෙන්නේ නිමුහනිච්චේ නිවිලි පරිදි අවිශිකා කියන වෙලාවේ වරින්තර බඩවස්සක්වත් නන්න බඩවස්සෙන් සීදු දුවිලි හොදගෙන පොළොට තබ්බත් කරනවාසේ අවිශික චෛතට ආනාපානි දාපුවම නිමුහනිට වරින් වශී වටදින්දු වටවස්සෙන් වගේ ඒක තබ්බත් කරනවා ඒ නිසා මේක මේ මේ කියන විදිහට ආනාපානිට සෝදානම් කරලා බෑ පෙරහුරු වෙන්නේ පූර්ව කෘත්‍ය නැහැ. මුචුරුකට පටල වෙනවා. ඒ කයින් සැරිගෝ ප්‍රශ්න කීපකට මම ඒක මුලින් කියන්නේ කයින් සැරිගෝ ධර්ම නැතුව ආනපන කරන්න හැදුවොත් ආනපන අමරාවෙන් දක්වන්න හැදුවොත් ඒකට කායයකට සංයෝග දෙන්නේ එන්නේ අවුලෙන් මොනකට අනුමුතු උපචෝක කියන්නේ නිකන්සේ අර පෙරවුර පොඩි පොඩි කරන්නේ ඉස්සෙල්ලා සකස් කරලා ඒ ඇදී හරියට නිදි නටා තිබ්බත් බින්දාලා එතකොට අපිට ලකුණ හරි පොඩි ලකුණ හරි තිබ්බට නෑ. එනිසා මේ වගේ වර ගුණ අම්ම කරද්ද. අංගසස් කරනවා. මොකක්ද කරොත් නම් තියෙන සිද්ධාන්තය තමයි. ආනපාන දේශයක් නෙමෙයි තියෙන්නේ. ඒ නිසා අපි ආනපාන කරන ඉතිරියනවා කියන්නේ කරන ප්‍රකාශය තුළ ආනපානස් උදේ සූදානම් වෙච්ච සංපත්තිච්ච කායවල තමයි කරන්න පුළුවන්. ඒ නිසා අනුබද්ධිකදී මුත්තසතිස අසම්පදානස ආනාපාන සති වදාන කියලා බුදුසසුනේස පොඩි අනුචරණයක් කරනවා. සතිය මුදලෙච්ච සංපදානයේ නැතිගෙන ආනාපානට බලවන්නවත් බෑ මොකද ඒක සියුම් අරමුණක්. ඒ නිසා ඒක ඉස්සෙල්ලා ගණන් ඒකට පරිසරය ඉස්සරහට කරනවා. ප්‍රශ්නට විසඳුමක් වශයෙන් තමයි මහසී සාහිත්‍ය ස්වාමීන් වහන්සේ බිඳු වැටීම අල්ලන්නේ. බිඳු වැටීම කියන බොරේසු අරමුණක් අනපාන කරන්න බලන්න ඉනික තැන්පත් වෙනට පස්සේ. සාධන තැන්පත් එකක් ඇති, සිම්මුතක් ඇති, කෙනෙකුට විතරයි අනපාන කරන්න පුළුවන්. ඒ නිසා ඒකට සූදානම් වීම කියනක් වශයෙන් තමයි අරන්‍යවත වීම, කුමරගත වීම, ශුන්‍යගත වීම, කාය පහසෙන් තැන්පත් කරගෙන තැබීම. ඔක්කොම මේ විචල්්‍ය සාධක සමත් තමයි වෙන්නේ. කරුණාට වස්තුවේ ආනපාන දොරට වදින්නේ. ඒක සකස් කරන්නේ නැතුව ආනපාන දොරට වදින්නේ නැහැ. ඒ නිසා මේ මෙතෙක්ස් විතර කරන ප්‍රශ්න කීපෙද ඒ විදිහට අමෝරාවෙන් ආනපාන දොරට වදියට ඒකේ ආනපාන ගුණ ලබන්න බාරයි. ඒ නිසා මේ ආනපාන ප්‍රකෘතියෙන් දොරට වඩන්න ගමන පරිසරයයි බාහිර පරිසරය සහ ඉරියව්වකින් අභ්‍යන්තර පරිසරයක සකස් වුණාට පස්සේ ආනම්බරය නරාවෙන්න වෙන ස්වභාවයෙන් එනවා. ඒ නිසා ඒකෙන් සමතීනක් වෙනකොට වාක් ආධාර වෙනවා. ආරෝචකයන් කියසක්නම් කරලා මම කරන්න හදන්නේ මොකද කියලා හිත දැක්ක සෝදානම් කරලා තියෙනකොට මොකද කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේ සිටින විට හොඳින් ආශ්වාස ප්‍රාශ්වාස දැනෙන මොහොත ටික වේලාවකින් එම අරමුණේ නිවිදසේ ඇති කරමින් විවිධ කාම සංඥා රූප සංඥා ඇති වෙන්නට පටන් ගනී. එහෙත් ටික වේලාවකින් නැවතත් ආශ්වාසය සහ ප්‍රාශ්වාසය දැනෙන්නට පටන් ගනී. නැවත නැවතත් මේ සංඥාවල් ඇතිවීමෙන් නැතිවීමෙන් පවතී. මෙම විතර්කයන් හා සංඥාවන් එළවිට මේවා ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගෙන ස්පර්ශ ස්පර්ශ ප්‍රත්‍යයෙන් නිරෝධේ ස්පර්ශ නිරෝධයෙන්ම නිරුද්ධ වන බව මෙහි කිරීම નિවරදිද මේ කරුණාන් පැහැදිලි කර දෙන සේක්වා පිරුවසර. දැන් වත්තලාට වගේ මේ කාම සංඥා රූප සංඥා වගේ මොකද අපේ මුචන කයට පොරොසුදක් කැපීමේ ස්පර්ශයක් නෙවෙයි සිද්ධ වෙන්නේ මානසික ධර්මාරම්මණයක් ඇතිවෙන තියෙන පොරොසු ස්පර්ශයක් ඒ ගැන විග්‍රහ කරන්න වැඩි අපි ඊයේ පෙරේද විස්තර කර විදිහට මේ කාම සංඥාවෙන් රූප සංඥාවෙන් නැවත ආනාපානට යන ගමන පොඩ්ඩක් විස්තර කරන්න. යන ගමන පොඩ්ඩක් ටෝච් එක ගහලා බලන්න. ඒක ඉබේ සිදුවෙන එකක්ද? ආයාසයෙන් අනායාසයෙන් සිදුවෙන එකක්ද? ආයාසයෙන් සිදුවෙන එකක්ද? ඊට පස්සේ ආනාපාන යසවෙන් වලට පටන් ගන්නවද? නැත්නම් මොකද කරන්න ඕනේ? ආයසරක් මේක විග්‍රහ කරන්න නම් පිට අනික් යන පිටින් මේකේ ගමන කරන්නේ ගියොත් හිත පස්චාත්තාප වෙනවා. නැවත හිත අරමුණට එන්නේ ගැන බලන්න ඒක මම තමයි ජීවෙන් අපි පරිගණක සාකච්ඡා කරා. ඒක මේ හරිම අමාරුයි. ඒක දෙන්නේ යන්නේ නැහැ ස්වභාවයෙන්ම නෑ. ඒක නිසා අපි උකට ලෑස්තිලා යන්න ඕනේ. ඒක පිටේ යන එකනට ගොඩක් අවස්ථා ලැබෙනවා. ඒතරම් අනකට හිත පිටියනවා. ඒක පිටේ යන්නේ මොන ස්පර්ශයෙන් සාධකින් කරනවද? ආපහු එන්නේ නැවතත් ආනාපාන කියන කතාවක් මේ සඳහන්. අන්නේ එනකොට මේක ආයාසෙන් කරනකද අනායාසෙන් කරනකද. එදින ආනාපානයේ ගෙට ආනාපාන ගෙට වුණාට පස්සේ ඒකෙන් පස්සේ නැස කරමු තන ආනාපාන කරගෙන යනවා නැත්නම් අලුතෙන්ම කෙනෙක් වගේ මුසුත් වෙනවා කියන එක පරිත්‍යාග වෙනත් වෙනසක් ඉන්නේ හැකි සංඥාවක් නෙවෙයි. ඒ නිසා මේ නැවත පිටින් හිත නැවත ගියාගෙන අවස්ථාව ඒතරගෙන අවස්ථාව ගැන සංකීර්ණවත් වෙනකොට මම ලොකු දේශයක් පෙන්නේ නැහැ මොකක් හිතෙන් නැයින් ඉදිරියට කරගෙන යන්න තියෙනවා කියලා අවසරයි කරුතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි හිස් අවකාශයේ ඇති දැනට අරමුණ මාර්වණ ආකාරයේ ඉතා සුපරික්ෂාකාරීව නිරීක්ෂණය කළෙමි. ආනාපානයේ සියුම් වෙමින් යන විට ආනාපානයේ ගැටෙන තැන ඒ මොහොත ඒ මොහොත වශයෙන් එක එක මොහොතේ රැඳී සිටමින් දිගින් දිගටම ඉන්නා විට ක්‍රමයෙන් කිසිවක් නැති දෙයක් පුද්ගලයකෝ සිටිවිල්ලක් නැති තැනකට අවතීර්ණ වීමක් අත්දැකීමක් විය. ඒ සමගම අවබෝධයක්ද ඇති විය කිසිවක් නැති බැවින් එහි හටගැන්මක් සේම අවසානයක් ඒ මොහොතට පමණක් විය. ප්‍රත්‍යාත්මක නැති මොහොතක්ම විය. නැවත නැවත මෙම අත්දැකීම පුහුණු කළ යුතු බව පසක් විය. එසේ කිරීමෙන් නිවැරදි මඟට යොමු වන බව දුක් නැති තැනකට යන බව හැඟුණි. කොහොමද අපිට මොනවාදේ අර ප්‍රශ්න ඒ ඒ විකාශය ගැන විස්තර කරනකොට ඉන්දියක් ඒකේ අභියෝගයක් පිළිබඳ කතා කරන මම මතයක් වශයෙන් ඉදිරිපත් කරා ඒ ආරම්භන දෙවෙනි තැනත් මූලික ස්ථාන්ත වෙනපත් පයින් තැනත් සැලකීමක් වෙන්නේ කියලා ඒක විස්තර කරලා තියෙනදී මම මතක් කරගන්න නැති මේ ප්‍රකාශයේ කියන වැදගත්කමක් තමයි ඒ විවේක ස්ථාන්ත ආවට පස්සේ අර අනුම සංස්කාර කරන දකින්න මොනම දාග දර්ශනය කියලා විවිධ ස්ථාන පටන් ගන්නකොට අපේ භාවනා අනිසාරව අපි උපදේශය වශයෙන් පටන් ගන්න තිබුණා ඒක අපි දන්නේ නැහැ ඒක දිගට තියෙනවා. Tamange හිත එකකින් කරලා ආනාපානෙ ගියත් අර ඒ විවේකී අවසානයක් නැහැ. ඒ නිසා මේ විවේක ස්ථාන ගියාට පස්සේ කොහොමද පතරෝනාට පස්සේ තේරෙනවා මේ විවේක ස්ථානයේ සංස්කාරවත් නැහැ. ඇතිවෙන පවතින නැතිවෙන්නේ. ඒ නිසා ඒක වෙනස් කරන්න බෑ. ඒ නිසා ඒක කර්මවත් වෙන්නේ නැහැ. ඒ වගේම ඒක කර්ම වෙන්නත් බෑ ඒක. එතන ඊට පස්සේ තමයි හම්බෙන්නේ බොහොම මේ සමබර සමතුලිත ප්‍රතිච්ඡ සම්පූර්ණ සම්පත්‍ති කර අවස්ථාවක් විශේෂම මුලින්ම දක්වනවා එතකොට තේරෙන්නේ ලෝක හැමතැනම පංචකය හැමතැනම චිත්තයෙන් ගන්නේ ගැතිය මෙතන නම් මොකද හටගෙනම ප්‍රතිචින මෙතන කියන කොළම නැහැ ඒක නිසා භාෂාව අහන්නයිද අපි භාෂාව වැඩ කරන්නේ ඇතින් පැවතින නැතින් කියන සංස්කාර ශේෂ්ඨය පමණයි. අතින් ඊට පස්සේ අත්දැකීමක් තියෙනවා. නමුත් අත්දැකීම මොකද්ද කියලා නාස්තිකව තේරුම් විතර විතර කරන්නේ. ඒක කරදර නැහැ අතින් පැවතින නැතින් නෑ. නමුත් මේකයි කියන්නේ කියලා කියන්නේ. නමුත් කියන්න බැරි වුණාට යෝගාවචරයට කිසි බාධාවක් නැහැ. තමන් තේරෙනවා මුචකල් ජීවිතේ හැමතිස්සෙම නැතුව සමතුලිතව වෙනවා. ඉතින් ඒක සිද්ධ වෙන්නේ ඒ දරෝසුට ඉඳලාගෙනීට අසියුම් කන්දේවා. ඉතින් මේක හොඳට ඉතට හිතට අදකට පස්සේ සංඥාන පුළුවන් චිත්‍රයක් තියෙන බල චිත්‍ර දිහා බලනකොට කැන්වස් එක දිහා බලනවා. කැන්වස් එක බලුවොත් කටුනේ. චිත්‍ර බලුවොත් කියන්නේ වෙන වෙනවා දේසායම් තේසායම් ඔක්කොම කියනවා. භාව චිත්‍රය, බෝසභාවික චිත්‍රය ඔක්කොම කියනවා. කැන්වස් එක නෑ. අපි උගලට චිත්‍රය උතර වැඩක්. කවදාද මෙතනට කැන්වස් එක ගන්න කරේ චෙක් කරාද? ඔය චිත්‍ර දෙන්නේ මෙච්චර මම ගන්නත් බෑ. චිත්‍ර නබුණත් කරන්න බෑ. චිත්‍රකත් බෑ. චිත්‍රකත් තමයි මේ නේද? අපි මේ කැන්වස් එක බලන්න බැරි කම තියෙනවා. අපිට මේ කැන්වස් එක දිස්සන චිත්‍රය. අහුවාකාරව මතක තියාගන්න මුළු කැන්වස් එක චිත්‍රයෙන් වහින්නේ නැහැ. ළමන බලන්න පුරුදු කරාට තුන්වෙනි තින්තට තහදුව. තින්ත ආවාරේ මුලික බලපුණා කැන්වස් එකේ දාගෙන ගන්න බැරි නෑ. ඒක කැන්වස් එක තමයි අර චිත්‍රය හරහා ගම්ලම් චිත්‍රයේ කැන්වස් එක මතුවලාක් තියෙනවා. ඒ චරකදී හෝ නැත්නම් කැන්වස් එක අතර තියෙන තුනී තාම තුනී සහයතා ප්‍රතිමේක විදිහට කරනවා කැන්වස් එක. කැන්වස් එකේ මනදාන කර්ම සිංහ සංස්කාර කරන්න පුළුවන් ගැටියක් එන්නේ මන්නේ නෙවෙයි ඒ කොහොමද කියන්නේ කියන එකක් ප්‍රාදම සත්‍යක් මගේ කියන්නේ නිතරම අපි මේ දක්ෂමන දක්ෂණ බඳවන්න අනිවාර්යයෙන්ම කියන්නේ නෙමෙයි නෙමෙයි මේ ගැමිසිම පෙන්නවා ඕන හින්දු සාරවලේ පෙන් කරච්චලේ අන්තිමට පස්සේ වෙනම දෙයක් තියෙනවා කියලා ගරු ස්වාමීන් වහන්සේ භාවනා කරන විට ඇතිවන විතර්කයන් යනු ආශ්‍රවද පැහැදිලි කර දෙමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි සිරුවන් සරණයි. භාවනා කරනකොට මේ විතර්ක කාම විතර්ක සම්මා විතර්ක කියලා දෙකක් තියෙනවා. විතර්ක කියන කඩේට ඕනේ විශේෂණ පදයක් උදාන්න පුළුවන්. කාම විතර්ක කියන්නේ මේ දෙන්නේ තව දෙයක් නෙවෙයි පාඩක් නෙවෙයි හදයක් ආදි වශයෙන් ඒක දහංජ කරන්නේ කියනවා. සම්මානත්වයේ ආවොත් කර්මචර්යාදාගමෙන් කාම රාග ප්‍රතිපදින අනුන් කරලා දාන සම්මාදිච්චේ ආනිසංසයක් වශයෙන් දෙවිතක් වල උදේ නරකයි. ඒ කියන්නේ ආසෝ වෙන දෙයක් නැහැ. ඔය සම්පූර්ණේ ආරස්තන වගේ දිනෙක තියෙන සම්මා කර්ම සම්මා සංකප්ප කියන්නේ විතක්කම තමයි. ඉතින් නිසා අපි අර පුරුදු කරලා තියෙන විතක් වලට නරක විශේෂණ පදයක් දාලා ඒ නිසා විතක් කියන පදයක් කෙලසලා කියන ගන්න නිසා විතක් කියන පදේ උදාසීන පදයක් ඒකට බහන විශේෂණ පදය අනුගමනය වෙන නිසා විතක් අන් වෙනාම නරක පැත්තට මෙහෙ කියන්නේ විතක් වෙනාම දාසිනු ඉදිරිපත් වෙනවා ගරු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා යන පංචේන්ද්‍රයන් වැඩි යුතු පිළිවෙලක් තිබේද? ඒ කරුණාවෙන් පහදා දෙන මෙනි ඉල්ලා සිටිමි. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා යන පංචේන්ද්‍රයන් සමවපවත්වා ගන්න කෙසේදයිද? කරුණාවෙන් පහදා දෙන මෙනි ඉල්ලා සිටිමි. ත්‍රිවර්ත සර්. එතන පංචේන්ද්‍රය අධිකරණය තුළ සත්‍යවත් පංච සතර යුද්ධ පාද සතර සම්මප්පදාන කියන තුන තමයි සත්‍ය සෝධ පාක්ෂික ධර්ම සඳහන් කරලා තියෙන්නේ. එතකොට සම්මා සතර සතිපට්ඨාන සතර සම්පදන්නේ සතර ඉන්ද්‍රියපාදිත පස්සේ පංච බල පංචේන්ද්‍රිය ඔකේ පංචේන්ද්‍රිය පංච බලෙන් ඊපස්සේ පංචේන්ද්‍රිය පස්සේ ආදී අෂ්ටාංග මාර්ගය තමයි සත්‍යයේ පක්ෂ ධර්ම වර්ගනේ ධර්ම ධාතු කියලා කියන්නේ ඒ ධර්ම ධාතුවට පෙරස්මේ මුල බල මුල භූත භූතපත්තා එසා රතිපත්තන ගන්න කෙනා ඒ ඉන්ද්‍රිය ධර්ම වඩනවා. ඉස්සෙල්ලා ඉන්ද්‍රිය ධර්ම වඩන්න ඕනේ. වැඩි ඉවරලා තමයි සමවර කරන්න ඕනේ. සම්බන්ධ කිරීම පොරොසන්නක බඩ ගන්න වගේ වැඩක්. ඉස්සෙල්ලාට ඔය අඳුන ගන්න ටික හදා ගන්න ඕනේ. ඕනිට කොහොමද කරන්නේ තුනම කරන්නේ තුනක් දාන්න නම් කුටුවක් දාන්න ඒක තියාගන්න. තියාගෙන ඉඳලා පදන් බල බල අනිපාඩු සකස් කරගෙන හැමෝටම කරන්න බෑ. හැමෝම වෙන පොරොසන්නක රස බෑ. සම්මානාදී විතරක් අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනම කමක් නැහැ. අනිත් දැනගන්න ඕනේ දැන් මේ මුංජුමක් බලලා මේක අදුමනේද කියලා දැනගන්න පුළුවන් නම් එහෙනම් ඒක මොන දෙයක්වත් ඔගේ සරවර ගන්න වැඩි බරිකතියක් නැහැ. ඒක වැඩිම කරපස්සිකුත් නැහැ. ඒක වෙන විදිහකින් හදන්න පුළුවන්. මිනිස්සුන්ට ඒක ලබස්සිකුත් නැහැ. පදර භංගය කරනවා නම් ඒකට වැඩි කාර්ය කරන්න දැනුම දුක වැඩි කරන්න ගන්න ඉස්සෙල්ලාම අවශ්‍ය කරන්නේ ඒ පංච ඉන්ද්‍රිය ධර්ම ඒක සඳහා තියෙන චිත්තන ක්‍රම තමයි සතර සතිපට්ඨානෙ සතර සතිපට්ඨාන කියන්නේ සතිය එනිසා අපි සතිය වඩනකොට දැනගත්තත් උඹටත් ගන්නන්නේ සද්ධා විද්‍ය සති සමාධි ප්‍රත්‍යාකින් යාම ඒ කියන්නේ සතියත් සත්‍ය සත්‍යපත්තකම් කියන සත්‍යයත් දෙකම එකයි. ඉන්දිය ධර්ම පාඩපත් වෙනකොට අපි ශ්‍රද්ධාව නැති වෙනත්, නිදි නැති වෙනත් සත්‍ය නිමුත්තරන් හිතනවා. ඒ කියන්නේ සත්‍ය ඉන්ද්‍රියක් පාඩපත් කළා යාන කටි නැතුනම් බලන්න නැතුව අද මුළු බර අරගෙන යන්න පුළුවන් නැත්නම් ඊට පස්සේ සත්‍ය ඉන්ද්‍රිය කියන සත්‍යපත්තකම් වලදී විචල ඉන්ද්‍රිය සත්‍යපත්තකම් කරන්නේ සතිය මේ අතුවිති මිදි හැදෙන වැඩි අවස්ථාව නිසා මේ ප්‍රශ්නට උත්තරේ තියෙනවා. ඒ සත්‍ය ස්පෝටි පාක්ෂික ධර්ම වල විග්‍රහ වෙන කතා කරනකොට ඒක සර්වඥාන්සේ මේ අවසාන අවස්ථාවේදී දක්වන පරිණාමයේ කියනකොට පරිණාමයන් පරිණාම සූත්‍රයේ මම කීප පොළොක්ම සම්බන්ධ වෙනවා. ඒ සත්‍ය ස්පෝටි පාක්ෂික ධර්ම. ගරු ස්වාමීන් වහන්සේ සමත විපස්සනා සමාධි හා විදර්ශනා යන වචනවල තේරුම පැහැදිලි කර ඒවා ඇති සම්බන්ධතාවය විස්තර කර දෙමින් ඉල්ලමි. ඒක විශේෂයෙන් සඳහන් අවශ්‍යයි ඒක සුත්තමනානි සඳහන් අවශ්‍යයි ඒක වෙනසක් නැහැ කියලා ඉතල කියන්නේ කිසිම වැරද්දක් නැහැ මේ භාවනා ජීවිතේ මේ සම්පූර්ණ විපස්සනා මොනක මුචය බඳතු වල කිසිම ප්‍රශ්නයක් නැහැ. සතිය තියෙනවා සතිය සේවීමේටම හදාගෙන යනවා. ඒක දැනගන්නේ මේ අපි හිත පශ්චාත්තාව වෙනකට තියෙන සමාධිය. සමත සමාධියත් උපසම සමාධියත් මේක සමාධිය නෙවෙයිද? මේක හැම වෙලාවෙම මේ වගේ ප්‍රශ්න අහනකොට දැනුම වදයක් කරගන්න. කරුණාවක් කරගන්න. ඒ දැනුම හිතේ කරගන්න දන්නේ ඒ නිසා හිතුවේ තමයි ඒක දැන් දැනුම නැති වෙන වශයෙන් මම දැනුම අවතක්සේර කරන හැම කතාවක් නෙවෙයි. මොකද හිතන්නේ මෑත කාලේ තිබුත් තමයි ඔය තායිලන්තේ පහළ ඉච්ච චංචාසාර ස්වාමීන් වහන්සේ. චංචාසාර ස්වාමීන් වහන්සේ මේ තායිලන්තේ ලොකු ඉන්සක් අදිනවා ඒ සංකේත සංචාපිත සනාදන කතා කියන්නේ. කිසිම කෙනෙක් ඒ ජාති අභියෝග කරෙත් නැහැ. මොකද මේ ප්‍රායෝගික සංසනමක් කරන දේ සිදුවීම් කරන්න හිතකට කන්න වෙනවා. එහෙනම් මේක පැත්තට වෙනසක් නැතුව මේ මොන ධර්මයක් පුළුවන්. සම්මතය හොඳ අරමුණේ සම්මතිය අරමුණක්. විපස්සනා සමාධියේ ප්‍රත්‍යක්ෂ අරමුණක්. විපස්සනා අරමුණ අත්දකින්න පුළුවන්. සම්මතිය සම්පූර්ණ ගන්න අරමුණ අත්දකින්න බෑ. ඒක සම්මතිය අරමුණ. ඒක යන්නේ සමාධියට එතන ධ්‍යානවලට විපස්සනා සතිය විපස්සනා ආරම්භ සත්‍ය සමාධිය කටිකන විපස්සනා සමාධිය කියන පස්සේ ඒක එච්චර කහව කරගෙන යන්නේ ඒ ඇතුළේ තියෙන සමාධිය මත විපස්සනා කරනවා ඒ කියන්නේ මේක අතර රසවත් මුලධර්මානුකූලව මේක සුකුත් තියෙනවා. නමුත් ඒක නොදැනීම භාවනාවට පිළිවෙලකට මුලින්ම බාධා කරන්නේ නැහැ. සීලබාධක වුණා සෝපාකට සුනිතලාට පටාචාරාවලාට මනනා කරලා ගුණයක් නම් වෙන්නේ නැහැ. ඒ දේවල් එහෙම මතපාඩම් කරගෙන ඉන්න අනුමත කරේ. අන්න ආවම සත්‍ය විද්‍යා. එනිසා මේ දැනුම ගන්න වාසියට මේ දැනුම ගන්න දාසයක් විදියට මේ දැනුම ගන්න සුරචිතයකට දෙලෙක දෙන්නත් මේ ධර්මයට වැදගත්. මේ ලෝක අපි දන්නේ නැහැ මේක අපි දන්නේ නැහැ කියලා හිතවත් ගන්න යනවා ඒක සත්‍යයි. එනිසා යමනවල එයි. අන්තිම වඩාගෙන පොඩ්ඩක් අනිවාර්යෙන් පිටිපස්සේ බලේ කල්කුත් කරුව තමයි පිටිපස්සේ යනවා. කිසිසේත් මේකට දහසකම් කරන්න ඕන කමක් නැහැ. මම මේ ධර්ම පංචකය කලකට කතා කරන්නේ නෙවෙයි. මම කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන් ඉස්සරෙච්ච මම සත්‍ය ඉස්සරෙච්ච මම මේ ශේරම අපි ඒසෙකම හොයන්නේ නෙවෙයි ඒසෙකම අප හොයන්නේ නෝ. ඒ නිසා ඉස්සර ප්‍රශ්න ගාය ඒකයි මේකටයි කියන්නේ ඒ වර්තමාන මොහොතේ හොඳ සිටියේ තියනවා නම් ඉස්සරහට යනකොට ඕන එක හම්බ වෙයි වැඩි කරනකොට පස්සේ අල්ලා තියෙන මොනවයි කියලා කියන්න ප්‍රමතන කොහොම දැනගෙන කියන්න ඕන කියන කතාවක් තමයි 1950 ඉස්සර ලංකාවේ තිබෙන්නේ ඔක්කොම ඉගෙන ගන්නවා. එක එකක් කරන්නේ. ඒක ඉගෙන ගන්න නැතුව බෑ. කියන විකාරම මොකද්ද තමයි මෙසම තනියක් පනවන්නේ. දැන්නේ දැන් දහනකන ඕනම කෙනෙක් තිබෙන්නේ කිසිම ඉගෙනීමක් කරන්නේ යෙදුනොත් ප්‍රතිපන්ති වගේ සබේ ගන්න නෙමෙයි. මේ සත්‍ය විශ්මී තනියම වලවලයි සමතලා කරන සම්මත්තන් කරගෙන යනවා. ඒක තමයි ඒක හරි ප්‍රායෝගිකයි. ඒක නිසා සම්මුතිය වගේ සමත භාවනාවත් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් අරමුණක් තියෙන විපස්සනාවත් විමසුමව අනිසු කනාපනතන ඇත්තම කියන්නේ පොමණ බව සම්මුතියෙන් ධ්‍යාන භාවනාවට ගියලා ඒ ආරමුණේ නිමත් වෙන්න පුළුවන් බවක් කියන සම්මුත සත්‍ය අනිවිෂිතරු හරිමත දක්ව දක්වන දේවල්. එනිසා ඉන්නකට ටික හරි හොඳයි. බයවෙන්න කියන්නේ එකක්වත් දැනගත්තේ නැතුව බලන මොන කිසි බාධාවක් වෙන්නේ එළඹෙන මොහොත එළඹෙන මොහොත එතන ඉදිරිපත් වෙන ආරමුණ මුක්කකින භාවනා කරන්න පුළුවන් සංකේත අට කරන්න පුළුවන් සිතේ අප්‍රමාද වෙන්න පුළුවන් එතන සිතින්න පුළුවන් මේක නැතුව මේ ප්‍රශ්න කරන්න බෑ ගරු ස්වාමීන් වහන්සේ සමාධි භාවනා වැදගත් අත්‍යවශ්‍ය කරුණක් නොවේද බලන්න කියලා තියෙනවා කැනඩා රිෆරන්ස් හැටියට කැනඩාවේදී කළ පසුගිය සාකච්ඡාවක් කියලා ඊළඟට සම්මා සමාධිය යනු ධ්‍යාන හතර බව මගේ වැටහීමයි එබැවින් නිවන් මඟ වරණ පිළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ධ්‍යාන නොමැතිව සම්පූර්ණ කළ හැකි වේද විස්තර කර දෙමින් ඉල්ලා සිටිමි අන්දරජිත උත්කෘෂ්ට කමිටු බුද්ධාගමයන් සම්බන්ධයේ සත්‍යකෝක්ක පාරිශුද්ධ චතුත්ථ ඥාන සම්බන්ධයෙන් තමයි බුද්ධාගමයන්ගේ සාමාන්‍ය දර්ශීය සමිතේ භාවනා පෙන්වන්නේ. ඒක තමයි ප්‍රශස්ත. නමුත් ධම්මගත පළවෙනි කතාව දුවේ චක්කපර ස්වාමීන් වහන්සේ උන්ට වයසයි සංසෝන් භාවනා කරගෙන ඉන්න වෙලාවක් තිබුණේ සමිත භාවනා. ඒ නිසා කෙලින් දැසි සුඛ උපසනාරයි. ඒක ධ්‍යාන නෑ. ඒ නිසා සුඛපසන ධර්ම වල ගුණයට බාධාපත් තිබ්බ චක්ක තිබ්බ හෝතාදී ඒ අධිඥා ලබන්න බෑ. කෙලස් කඩන්න පුළුවන්. ඒක නිසා සමහර චතුත දෙන වනාගේ තියෙනවා උන්ට සුඛම්සෝ වර්තින බෙන්ස් කාර්ය කරනවා. බෙන්ස් කාර්ය නැත්තම් හරි බෙන්ස් කාර්ය හන්දක් බෑ වලින් සුදු බාරවලු. ඉතින් එතකොට ඒකට ගැළපෙනවා නම් කියන්න පුළුවන් ගමන කරකයි. අපි කියනවා මෙතන ඉන්න මට අද ඥාන තියෙනවා මම පාරවල් මේ වාහන තියෙනවා ගමන කරන්න පුළුවන් ඒ නිසා එතකොට අතුරෙන් ගන්න තියෙන අදයිගොත් වෙන අපිට ගොඩාක් විදහාකර කන්න තියෙන මට නෑ මට බෑ ඒ නිසා මම මේක පස්සට දානවා කියන්නේ. සම්මාසය සාධක මතක් කරලා බුදුන් පස්සට දාන තුන්ියක් නෙවෙයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ බුදුන් ප්‍රමාණිය. එතකොට යනකොට විපස්සනා යනකොට කලවල යමතලා වෙනකොට ලම්බ කපලන්නට ඕන ඊට පස්සේ මොකද ධර්මයේ පස්සේ සත්‍ය සත්‍යයන් ගන්න පුළුවන්. ඒකට කියනවා විපස්සනා යන්න සමත ක්‍රමය කියලා. ඒ නිසා පටන් ගන්න ඉස්සෙල්ලා මේ තරංචි කරනවා ගැනීම මේ මොකරනේ දෙකකට කොන්දෘතේ කරා හතයි පහයි ඉන්න කතාව තමයි තියෙන්නේ. සෙන් කිසි වගකීමක් නැහැ. මේක නෙමෙයි ආයෙක නෑ. මේක තියෙන්නේ කියලා තමන්න කාංචයක් තමයි මේක නෑ. මේ නිසා තමයි කාමයට හැදෙන්නේ. ඒක මට වැඩි හොඳයි. ඒක ලැබෙන්න හරි චතු සත්‍යයන් වලින් මේ අවුරුද්දකට ලබන අයු දුන්නාට ඉදාවක් ලැබෙන්නේ මම කරන්නේ. ඒකට ඉන්දෙන් දෙන්නේ කාර්යයෙන් නැතිවෙන්න ගියා ඕනේ යන්න පුළුවන්. ඒ නිසා මේ සම්පූර්ණ භාවනාව විශ්වාසයෙන් භාවනාව විශ්වාසයෙන් දන්නවා. හැම වෙලාවෙම මේ කොක්කක් කරගන්නවා. උදල්ලක් කරගන්නවා. ඇමියක් කරගන්නවා. ඒකම මේ ධර්මයේ තේරුම. ධර්ම තේරුම කියන්නේ මොනවද කරන්නේ? ඉතින් හදාගෙන හරි යන්නේ ඒකට වගේ විදිතාංශ ධර්ම කෙනාවෙන් කියන්නේ ගුණාපදෝ කන්නේ නැහැ කන මොනාට දෙන්නේ නැහැ. දැන් තියෙන ප්‍රායෝගික සමාජයක්. ඒ සමාජයේදී චීන වලින් පටන් ගන්න, හැකදෙනින් පටන් ගන්න, බැන්නකින් පටන් ගන්න. ඒකට ඉස්සරහට හැදෙන්නේ. ඒක මෙයාගේ නීති තාංචි දාන්නේ ගුරුකුල වාදා ගන්නවා කට්ටිය. නිකාය දේන ගන්න කට්ටියට. මේ මේ මේ ජීවිතේ ඉස්සරහින් ප්‍රයගාවට මේ මේ කට්ටිය පයි කියලා ඉතින් තේරෙනවා. ඒකට වෙන්නේ හිත ආතති ගත වෙනවා. තමන් මොනක් ආතති ගත වෙනවා. මේක නෑ මට මම මොකද කරන්නේ කියලා. ඒක චීන වලින් පටන් ගන්න එක අනිවාර්යයෙන්ම සුද්ධපසකෙත් වෙනවා. ඒ ප්‍රායෝගික ක්‍රමය තමයි අද මේ ඒ ඒවැනි ක්‍රමයක් ප්‍රතිපදත් කරපු මහසී සාදු ස්වාමීන් වහන්සේ නිසා යද භාවනා ලෝකයක් තියෙනවා නම් මන්නගේ පුදුම කියන්නේ. ඒ කියන්නේ සමහර ලංකාවේ මේක 50ක්. ඒ 50 නිසා අපි අලවත් කරවටලා හිටියා. අද අපි ගත පරිවිච වෙන්න ඕන භාවනා කරන්නේ. මොකද චුටි චුටි දැනගන්න ඉන්න භාවනා කරන්නේ. ධ්‍යාන අනිවාර්යයෙන්ම තියෙනවනේ භාවනා කරන්න. පෙර දවස් ප්‍රාරම්භක පිටලා තියෙනවනේ භාවනා කරන්න. ඒ නිසා මේ කාර්ය භාවනා කරන්න බෑ කියන එක තමයි මුළු සිංහල ගුණකාම තේරුම් ගන්න තියෙන්නේ. තපසයන් පස්සේ අදිනකොට අවුරුදු 7ක් විතර ගිහිල්ලා තියෙනවා. මේ 7 වෙච්ච එකට වෙනස තමයි දැන් වැඩිම බහින තමයි ආයෙම ප්‍රධාන දාසනම ගියෝ. සිහියෙන් භාවනා කරන පොතපත කිව්වා ඩිග්‍රී ගත්ත පීඑච්ඩී ගත්ත බුද්ධහංකාරය නෙවෙයි සාමාන්‍ය මිනිසු. ඉතින් කියලා තමයි සීලයේ අංග සම්පූර්ණ කරගෙන ඉන්න භාවනා කරනවා. දැන් දැන් සීලයේ කැදෙන මිනිස්සු තමයි හැම ගොඩක් උදව් දෙන්නේ. ඒක මානසික සානුකූල ප්‍රමුක්තම භාවනා නෙවෙයි. භාවනා කරලා ප්‍රතිඵල ලබන්න බෑ කියන කට්ටිය කොහොම කරලා වැඩි විස්තර කරලා වෙන මොනවද කරන්නේ? අන්නේ ට්‍රෙන්ඩ්ස් පහ නිසා ලංකා බුද්ධාගම පිළිගන්නකට තියෙනවා. කැමති නම් මේ රැල්ලට එකතු වෙන්න. ඒ නැත්නම් මොකද පිටේ ඉන්නන්නේ සියරසියක් වෙන්නේ කියන්නේ චතුසංගත ප්‍රාණී කියන්නේ ආරම්භක සම්මානකමක් වෙන්නේ. පෙරදිනාව අනිවාර්යෙන්ම දසපාරම සැපෙත් තියෙනවා කියන නිතාංශයන් බරිපත්තට යන්න පුළුවන්. ඒකද කියන්න බෑ ගන්නේ බුද්ධත්වයෙන් බලෙන් කියලා කියන්නේ බෑ. දෙකක් තියෙන බව විතරක් කියන්න පුළුවන්. ඒ නිසා නියත දේවල් උට කොට කරගන්න පාපත කරගන්න බෑ විතර කියන්නත් එපා. ඒක හේතුවක් වෙනවා. ඕක මේ මම කියන්නේ මුස්පෙන්ටක් වෙනවා. ඉතින් කරලා නැහැ. අපි කරන යන ගමන් මේ අලක නැද්ද මේක නැද්ද කියන්නේ නැත්නම් තීරකේ ගත්තා කියලා. ගරු ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රෙහි ඕනෑම අයෙකුට එම සූත්‍රයේ ආකාරයට භාවනා කිරීමෙන් පරණැතුළු පොන්දේ සිදුර හිතව දින 7ක් හෝ අවුරුදු 7ක් ඇතුළත මාර්ගඵලයක් ලැබීමට හැකි බව සඳහන් ය. එනමුත් දැඩි කැපවීමෙන් ඒ භාවනා කරන දී පැහැදිලි අය බොහෝ සිටියත් පිළිස ප්‍රතිඵල ලබාගත් අය විරල මක් නිසා. ඒකෙන් ධම්මං කලන් සූත්‍රය අවසානයේදී අන්න ඒ මුකලන් කුසල කන්දා ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරනේ සසවාස බණ්ඩාරේ තාම ලස්සනද අනිත් ලස්සනට 1 2 3 4 කමිට කියලා දුන්නා සාරම හිතරිමසුලි කොමාරි වංශය බුදුහාමුදුර පිට දරගාල බුද්ධහම තයින වාගන්නන්න කියලා කියන තරම් හිතෙයි සසමින් කියන්නේ ඔක්කොම නියඳගෙන තියෙනවා කියලා ඒකම සමහර දෙයක් නඩක් නැහැ කියන්නේ හරියට වැඩක් නැහැ මුචිත ලස්සන බෝන්ස් කියලා දෙලකේදී ඒකත් ෂෝරන්ෂොප් නැහැ කියන්නේ තමන් ප්‍රශ්න කරන කම දුක් කරනවා. පොඩි ලහනවල තියෙන තැන ගන්නවා. එහෙම සංසරණ ආවේ ඒක තමයි. ඉතින් මම ඒක කන රජදාන වගේ පාද. මුතුන මිනිත් ඥානට ගමන. ඒක ටිකක් තමයි මේ ගම. ඊට පස්සේ මේ ගමක්. ඊට පස්සේ නාගලා. ඊට පස්සේ ආයෙ ගම කියන දේ පාර කියන. ඉතින් මම ඒක ඔබ ගහන ධර්ම කියන තැන ඔබට හදිලා දුන්නා. ප්‍රශ්නය. සම්මාසයට පොදේසිය අනුමුතිය කහරගම් දෙනුතිය ආරම්භ ගිහිල්ලා තාතම වෙලා ඉතින් යනවා ඉතින් අර අරමුණට නුදුජාගේ මේ කොම්බෙන් හොඳයි කියන්නේ බුදුන් කියන්නේ ගලපන් ගල්ගේ සෝන්ටි එනර්ජි මොනවාද අර ආපහු හදිනකක් තියෙනවා සාධක ආගෙන පාරක් තියෙනවා ඒකට උත්තර දෙන්න මම නෙමෙයි ඉන්නවා ඉතින් උන්ට පිටපොට ගිහිල්ලා මට වල් කියන්න බෑ අනිත් විරාගේ වාක්‍යයක් තියෙනවා පාරක් තියෙනවා කියනවා දෙකින් නෑනේ හරියට ඒක දිගේ කරගෙන ගිහලා කරනවා එතකොට අංගමකට තොච්චි තමයි කියන්නේ මම හොඳට තිබුණා යන්න පාරක් තිබුණා කිම බගිවල යන්නේ මම වෙලාවෙ ඒක කුසී ඔ කොයි විදියෙදිත් හැබැයි මේ අනිලන්ටකම තමයි. ඒ නිසා බුදුජානක කියනවා මම මද්දක්ඛයි. මාද්ද කියන්නේ පමණයි. හැබැයි මන්ට මද්ද කියන්න බෑ මේ බාහිර ගියොත් මම යන්න බෑ. මේක පිට වර්ධින් බෑ කියලා එහෙම එකක් නෑ. ඒක සම්පූර්ණ දෙයක්යි. ඒ සබතන් කිසිම වෙනසක් ගන්නෑ. කියන දෙයක් නෙවෙයි කිය. ඒක බුදුහමට අයිතිවාසිකම් නෙවෙයි. උන්වහන්සේ කියන මද්දක්ඛයි. ඒ නිසා නියම් තර්ක අල්කා වේකී තර්ක. අපේ මනස හැදලා තියෙන මනසේ තියෙන කරප්ෂන් එකක් වෙනවා. මනස කියන එක අපිට තියෙන්නේ එකින් එකට රේකිය කොමුල දුරු වෙන එකක්. ඒක තමයි අධ්‍යාපන ක්‍රමෙන් අපිට තියෙන කියන හේනියම. දේවල් සිද්ධ වෙන්නේ රේකියනේ මේට්‍රික්ස් එක. ප්‍රධාන කලයක විදිහට අපිට හරි අමාරුයි කරුණාලක දෙන මෙන්න මේමයි එක පුරුකක් නම් දෙන්න දෙන්න ඕන. මොකද පුරුක් ලක්ෂ ගානකින් හදිච්ච සංකීර්ණ ගමනක්. ඉතින් මං හිතුවේ ඔය ප්‍රශ්නේ අහන්න බලන්න ඉන්න මේ වෙලාවේදී මේ ස්වාමීන් වහන්සේනමක් නිර්මාණ කියන ගන්නත් තිබුණේ අවශ්‍යතාවය තිබුණා පිටක් දුන්නා ඒකත් පෙරවන්නේ කියනවා දවස් හතක් කොමාචා අවුරුදු හතක් ඇතුළත මේක වෙනවා කියන්නේ. මට හොඳටම ෂුවර් මට වෙන්නේ නැහැ ඔබ කියලා. තව කරලා නැහැ මම ඒකට දාන්න. ඒ නිසා රංකෝසාන්ත මේක වුණනම් මේ රජපත්තාන්ට සූදානම් වෙන්න මූලික සූචනාවක් වශයෙන් සෝවාන් වෙලා ඉඳගෙන කියලා. එළම ඇත්තේ එහෙම අහන්නේ කියලා නේද? නැත්තම් කොහොමද හැම කෙනාම මේක කියලා තේරුම් ගන්නෑ. මූලික සුසුමක් තියෙන්න බෑ මේ මෙච්චර දුර යනවා කියලා කියන්නේ. නෑ එහෙම එකක් නෑ කියනවා. කොහොමදටම හේතුද කියලා. මේ පරිහාජකටන් කියලා වලට බහින් ඉස්සලා අඩු ගන්න ඕනන්නත් නෑ එහෙම එකක් අත්දැකයි කියලා. මම දාපු ගාන කෙනෙක් කෙනෙක් එක්ක සාකච්ඡා කරා. අන්තිමට අනිවාර්යයෙන්ම කම සුසුකමක් ඕනද කියලා. නෑ ඒ නිසා ඒ කාලය ඇතුළත කරන්න නම් ඊට පස්සේ ඔය ධර්මයක් ගන්න කියනවා. බුදුහාමුදුරනේ වහන්සේ සීලයක් රැකගෙන කරාට මේක ඔය විදිහට කතා කරන කෙනා ගාව සීලිය අඩුපාඩුකම් ඇති. උන්වහන්සේ ඉන්ද්‍රිය දමනයක් ගැන කතා කරත් ඔය කෙනාගේ ඉන්ද්‍රිය දමන අඩුපාඩුකම් ඇති කියලා බුදුහාමුදුර පෙන්වපු මේ මුළු සිලබස් එකේ කියන වෙනම කතා කරන්නේ ඒ තමයි ළඟ ඒ මූලික සුසුකම් අඩුවකට තමයි එල්ල වෙදිකේ වෙදිකේ තන්ට එල්ල වදින්නේ. සෝන කැන්ටින් තලේ යන්නේ නැහැ. ඒක වෙන්නේ ඉතින් තියෙනවා. මොකද මේක ඒ ආනන්දකින් නෙමෙයි ලෝකයක් මේකේ තියෙන්නේ. ඉතින් ඒක කියලා ආරියට නම් මෙයාට බාධාවකුත් නැහැ. ඉතින් මේක කියලා කියනවා එහෙම උදේකින් භාවනා කරනකොට අදන්තිමක් කියන්නේ එනමුත් දැඩි කැපවීමෙන් බොහෝ තිබෙනවලුත් වැඩි කැපෙන්නේ මේ භාවනා කරන ගිහි පැවිදි අය බොහෝ සිටියා එලෙස ප්‍රතිඵල ලබා ගන්නයි විරලක් මා නිසා. මෙතන කියනවා කියන්නේ. මේ ඉදිරි පාඩනවල. අනුරාධ. කියාගන්නවද? මේක විද්‍යාවේ ට්‍රික්කයක්. මම කියන්නේ භාවනා කරලා වැඩි භාවනා කරන්නේ නැති පිස්සු වගේ ඉන්න පුළුවන්. නැත්තම් සාසනයක් නැහැ. භාවනා කරලා වැඩි කියලා අවශ්‍යකාර ගියොත් ආසන පවත්තන්න බෑ. ඒ නිසා භාවනා කරනකොටම ලැබිච්ච කිසිම ප්‍රතිඵලයක් පෙන්වන්නේ නැතුව වසාගෙන සිටීමත් ආසනයේ විශාල වශයෙන් ඒකාකාරී ඉදිරියට යන ලොකු ගැලරයිස් එකක්. ඒක කරන්න පුළුවන් මේ භාවනා කරපු කාට විතරයි. මාන්නකාරයට බෑ. කන්නාදීනික කාට බෑ. දෘෂ්ටිජනික කාට කරන්න බෑ. එයාට කටුසාරේ පතරම් ගන්නවා වගේ තීන් ඔළුව ඔළුව නැහැ. අන්තන් කරාබද්දාවු දාවලු මෙහෙම මෙහෙම කරගෙන ඉන්නේ. කරා දෙකම මිනිසාට කියන්න කරන්න දෙයක් නැහැ නේ. කර්මතුමුද දාගේ කරන එයාට ඉන්න තමයි සයිස් එක පෙන්වන්නේ. අද්දකටම දාගේ කරන එක සයිස් පෙන්වන්න ඕන නෑ. ඒ නිසා මේක දෙපැත්තක් කරදී. ඒකේ ක්‍රමයට උත්තර වෙනවා. දෙක බාහන නොකරපු එකම බාහන කරපු එක ප්‍රතිඵල බලනවා. අප්ප ස්වාමීන් වහන්සේ නිවන් දැක්කට පස්සේ උන්වහන්සේගේ තේර ගාතාව කියනවා පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ පස්සති නපස්සත්තං නපස්සන්ති පස්සන්තෝ සනපස්සති සාධුනන බුදුමාහාර අසාධාන ලෝකයක් ස්වාමීන් වහන්සේ අසත්තෝ දකිත් අසත්තෝ අසනත්තෝ දකිත් අසනත්තෝ නොදකිත් අසනත්තෝ අසත්තෝ නොදකිත් ඉතින් අසන කියන්නේ දැන් ඔක්කොටම අසනයි කියලා එයාට පේන්නේ නැහැ. ඒක වගේම අන්ධකාර ලෝකයක් කියලා. ඇසෙත් පරිසර වෙන ඇත්ත ඇසෙත් සාජිවෙත් නෝ වෙන් කළා දාගෙන. ඇසෙත් ඒක නක් දකිනවා. ඒ නිසා පසන්තෝ පසති පසන්ත. අවසන්තෝ පසති. ඇස් නැති කට්ටිය හරියට කියනවා. මොකද එයාට ඇස් තිබුණ නැතිවම අතර වෙනසක් නැහැ මොකද ඇස් පේන්නේ නැහැ. අපි තියෙන සාහිත්‍ය ගන්න පෙර ඇස් නැති උන්ගේ සාහිත්‍යයක් තියෙනවා. එකම එක සාහිත්‍යය කියන ඇසති කියන හැබැයි ත්‍රිපිටකය. ත්‍රිපිටකයෙන් දෙපිටකයෙන් වලේරම බාහිර දැන් විචාල කාපේ ගානවල දෙනවා. කතා දෙන්නේ මේක නේද කණ්ඩ හිත දෙන්නේ ත්‍රිපිටකේ කනකොට අහන්න කැපිලා යනවානේ මාන්නේ කැපිලා යනවානේ දෘෂ්ටි කැපිලා යන නිසා වැඩි කරන්න යන්නේ නැහැ ඔක්කොත් ත්‍රිපිටකේ කියන්නේ මම මේකට කියන්න බයින බයිද්දක් කියන්නේ පිළිගැච්ඡන්ති අභිදාරයති සංග්‍රහවන්ත විතරයි. සෙවිතිකේ කියවන කියවනම ඒක නිකන් සුදු පාන් පෙත්තක් කනවා වගේ. චීස් නෑ බටර් නෑ සෑන්විච් එකයි. ඒ නිසා අපි වල එක එක කමේලියවා කියන මේ වල චීස් ටිකක් දාලා දෙනවා සෑන්විච් කරලා දෙනවා. ඉතින් අපි ඒක කියවලදී අද බලන්න ඕලන්නක් දීපති. බාහිර ගන්න චාල. ඒසගේ නිම්න කියන්න ත්‍රිපිටකේ කියලා බලන්න කියනමාරි විශේෂයි. මොකද මේ කිසිම ජනප්‍රියතාවයක් තින්දුන මුකුත් නැහැ. ඒ නිසා භාවනා කරන්න කරන්න මේ තමයි වෙන්නේ කිසිම කෙනෙකුට පේන්න අරින්න එපා. පේන්න ගිය තිදි ගමන්ට බාධායි. ඒ නිසා භාවනා නොකර දෙකනා කියන්නේ කවුරු කියලාද කිසි කෙනෙක් නෑ ඔක්කොම ගා වැරදි නෑ වැරදි දන්නේ කිසි කෙනෙක් භාවනා කිසි කෙනෙක් නෑ ලබලා නැහැ කියලා. ඒකට උත්තර දෙන්න බෑ. ඒ නිසා කවදාවත් පාදගත් දවසේ තේ ඒත් තේරෙයි මේ තේරුම් ගතට කාටවත් කියන්නේ නැහැ. තමන්ගේ කෙලස් කරන ගතිය, කර්ම රස කරන ගතිය, සංස්කාර කරන ගතිය අඩු කරගෙන මේ කෙලස් සහිත සංස්කරණය කරන ජනතාව අතර හැම නිවාදී යත්තරා. මොනම ජීවිත හිසෝසන්නකට හැංගිලා ජීවත් වෙන එක තමයි සාසනය. ඒක මහා පුදුම ආරම්භයක් මේ තේරවාදයේ තියෙනවා. අනිත් හැම ආගමකම තිබෙනවා. අන්න ආගම කියපානවා. තේරුණා වුණත් මන්ට උපසනා විතරයි මේක තියෙන්නේ. ඒ නිසා කලාව ගැන ගන්න ඒකට මේ ප්‍රශ්නට උත්තරේ වක්‍ර මාර්ගයෙන් තමයි ලැබෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ඕස්ට්‍රේලියාවේ ථායි භාවනා ක්‍රම ප්‍රචලිත බව පෙනේ. ඔබතුමා ගුරුම ක්‍රම වලට හුරු බව දැනේ. සූත්‍ර වලට අනුව වඩා යෝග්‍ය හා ප්‍රායෝගික භාවනා ක්‍රමයක් තෝරා ගැනීමට හැකියාව තිබේද? නැතිනම් මේ සේරම එකම ක්‍රමයක විචිත්‍රයක්ද? ඒත් ඒකම ක්‍රමයක විචිත්‍රයක් සමහර කන්ට ගුණ නිමෝගචන හැම ආගමක්ම එකම ක්‍රමයක විචිත්‍රයක් වෙනවා. ඒක කොහෙන් ගියත් යන්නේ මහල දෙප්ප තමයි. ඒ නිසා මම යන ගමක් විසමනේට මේ දෙන්නේ කියා එක්කෙනෙක් හොඳට පොතපත ගන්න කෙනෙක් අනිත් එක්කෙනා භාවනා කරපු කෙනෙක් පොතපත ගන්න කෙනා කව ස්වාමීන් වහන්සේ මේ තමත භාවනා කරන කමසාන් 40ක් තියෙනවා විවර්තනට අසීමිත කරන තහන් ප්‍රදේශයක් තියෙනවා. ඒක අතුරුගේ බහනා කරපු නැති කෙනෙක් කොරන්න පටන් ගන්න එක. ඉන්දිය සංසාර ධර්මන්ත මොකද කරන්නේ? තාම මොකක් කරේ නැහැ. ඉතින් මහත්යෝ දෙවිඳුල නැවතරලන්න අමාරුයි. ඒක පිළිගන්න බතු රසක් තමයි. ඒක කොතනින් පටන් ගත්තත් කරද්දන්නේ නැහැ. කාර්යයෙන් පටන් ගත්තත් කමන්නේ බුරුමකේ පටන් ගත්තත් කමන්නේ පටන් ගන්න යනකොට නම් යන්නේ මේ යන තාලෙන් කියන්නේ කේල් ගන්න යන්නේ මේ ගහන්න යන්නේ කියලා. තාම වතුරටවත් බහලා නැත්තම් අපි කොහොමද සමනල ක්‍රමයේ අයින් ස්ට්‍රෝක්ස් කියලා දෙන්නේ? ගොඩක ගොඩ ගන්න දඬු ගන්නට අතවල් කියලා වෙනවා. කොට දඬු ගන්න හොඳ නැහැ. වතුරට ගහලා දඬු ගන්න නෙමෙයි මේ වතුර කපා ගන්න බලන්න. ඒක මුදෙන් පින්නන්න බෑ. තපල් මාරේ ක්‍රමයට ළමයි යන්න වෙන්නේ. සුරත් නැත්නම් තපල් මාරේ ක්‍රමයේ. තපල් මාරේ ක්‍රමයේ ලබ ගන්න වෙන්නේ නැහැ. ඒක තමයි මොනස මොකකින් හරි වදින්න. දැසට පස්සේ අපිට පුළුවන් මේ ලැබිච්ච අත්දැකීමත් එක්ක ජීවන මේකේ එතනසන ආයෝජනය කරනකොට තන අතවාසියක් කියන ධර්මයක් මේකේ තියෙනවා. ඒක තමයි සාන්දෘෂ්ටිකයි කියලා. අකාලිකයි කියලා. මොනවාගේ ගොඩාක් දේවල් තියෙද්දි එකකටවත් බලන්න තිකෙනා. ඉතින් හරි අමාරු ඒක නේද මේ සංසම්බන්ධය කරලා තියෙන අත්දැකීමක් නැහැ. ඉතින් ඒකට කොයි එකක් සැකේ කියනවා. කද්දාකත් හරියන්නේ නැහැ. පරිලෝකෙම කම සද්දා. මොකක් හරි බලන මොන්නේ දෙයක් හරි ගාම ඉස්ලාමන කම සද්දා. සද්දාව වත්තාම හරියට කොට ගන්න නැත්තම් භවනා කරන වැඩි වෙන වැඩි වෙන කරදර කරනවා. හරියට මොනවද වඩා ආයුධ වැඩි වෙන වැඩි වෙන වැඩි වෙන අතපය කපා ගන්නවා. එනිසා ප්‍රායෝගිකව ඒක කැප වෙන්න ඕනේ. ඕනෙයක් උත්සාහ කරන බහිණ ගතිය තියෙනවානේ. ඒ සාධාරණ විතර කොයි දෙකින් දැසත් නිලින්නටදී හොදක් වෙන මිසක නරකක් නෙවෙන්නේ. පසන ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්සේ අප එදිනදා ජීවිතයේදී පළවෙනි එක පාරතොටේදී රතවාහන පදවන විට දැන් වචනින් කියනවා නම් තද වෙන අවස්ථා එමට ඇත. දෙක රැකියාවන්හිදී අන් අය සමග වේගය නැතිවන අවස්ථා ඇත. තුන ගෙදර දොරේ වැඩවලදී අමුසැමි දූදරුවන් සමග වේගයෙන් වැඩ කරන උසමින් කතා කරන අවස්ථා එමට ඇත ප්‍රශ්නය මේ වේගයන් හදවන අවස්ථාවන් සමනය කර ගැනීමට නැත්නම් අපේ ඇතුළ නිවා ගැනීමට නැත්නම් කූල් ඩවුන් කර ගැනීමට මේ කරන භාවනාව ප්‍රයෝජනෙට ගත හැකිද? එසේ ගත හැකිනම් මේ ප්‍රයෝජනට ගන්නා ආකාරය විස්තර කරන්න. පෙරවට සරණයි. ඒකට අපිට බලන්න පුළුවන් අපි මේ 10 ඇතුළත ගත කරනකොට කුංජේ ආතති වැඩිද මේ භාවනා ටික ටිකත් එක්ක අපි ගහන ගම් යනවාද නැත්නම් මට ගෙදරින් කියනවා මට කියලා හිතනවා මේක හොඳයිද නැත්නම් ගෙදරින් කියනවා කියලා හිතනවාද කියන එක මේ අත්දැකීම මේ ප්‍රශ්න කාරය සභාගත කරනවා නම් ඒක අපිට පුළුවන් වේද විග්‍රහ කරන්න අරකට එක්ක. මොකද අපි වැඩක බහලා ඉන්න නිසා. ඒ සම්බන්ධව ප්‍රශ්න තුනක් තියෙනවා. දැන් මේ භාවනා ජීවිතය ගත කරනකොට ප්‍රතිඥාන්නේ කියනකොට වගේ තබෝර නැති වැඩිද? දෙක අපි සම්ප්‍රදායින් මනසලත් එක්ක අපි විතර ගැටෙනවාද? තුන දෙකින් විතර කපලා දරක් ගන්නවා කියලා ගත්ත දෙදෙනා හොඳයි කියලා හිතනවාද? අන්නේ ඒ පුත්‍රයනේ තමයි මේක විග්‍රහ කරන්න පුළුවන්. මට මට මට මට විග්‍රහයක් මට මේ ප්‍රශ්නයක් නැහැ නේද? ඒ නිසා මට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා කවුරු හරි ප්‍රශ්න අහන්නේ කනගේ මේ ඉන්පුට්ස් ටික අද්දගින් ටික එකතු කරනවා නම් මම හිතන්නේ අපි කවුරක්වත් මේක 100ක් සුද්ධයි කියලා. ඒක සංසන්දනය කරන්න අර පැත්තේ තොරතුරු ඕනේ. මොකද අපි වැඩකට බහලා ඉන්න පිරිසක්. ඒ නිසා තොරතුරු දුන්නොත් අපිට ප්‍රායක සාකච්ඡාවක් ලක් කරන්න. ප්‍රකාශ වෙලා තියෙන ලිඛිතපත්‍රය සමත්තයි කියලා ඒ නිසා මම කාටම අපි පසුතම යන කල්තවරණ ප්‍රශ්නට කොට උත්තර හර ප්‍රශ්න ඉදපත් කරනවා හෝ නැත්නම් සමහරට ප්‍රශ්න ඉදපත් කරනවා හෝ තේනනම් ඉදපත් කරන්න කියලා මම කඩනාලි නිලයි. At last question, the person, uh, I understood, is that he only wants to know how to apply this uh, meditation uh, into those situations to, to improve those situations. That's how I understood. So you didn't answer that question. No, okay, uh, this is not implying that question. Uh, that, uh, clarification I, I, I appreciate, but this is not implying because that uh, the Wonderful traffic jam. When you are fighting with the uh, family members and when you are in a rush, it is like a conflagration of fire. But how can we stop the conflagration of wildfire unless otherwise we, can, we do not know how to blow off a stick, mess stick. So to start with a small one. And then only we can go to the conflagration of the wildfire. Even, it is difficult even for a government. So you have to understand what is possible, what is practical, what is we can, what is tangible, what is verifiable, and that is the way can be when we are going to material center, sitting under the tree and close, and then can we see a peace of mind, at least for a split second. That's a very good radical answer for this the great situation. And then now you know, back at home, at the traffic jam, you are going for a six, everything is beyond your control and you are boiling, blood boiling. But you see the same person, there's another place in the world, there's another posture in the world, there's another kind of a technique in the world whereby very, very mind can be put into very calm and quiet, maybe very split second, but it's a it's a kind of a comparison. And then if that particular person is observing that my mind is not completely permanently damaged by that tension, by that fighting, my mind still has a plasticity. I can come and have this. And then if that particular person is appreciating that is harmful, that is leading to attention, no but this is a release. And how can I increase the release little by little? So that is the way we have to answer for this very big time fire. First and foremost, you must have a method to uh, extinguish little fire with the fire extinguisher. So this is a radical and uh, alternative for that kind of attention. So we have to appreciate, or we have to expose our mind to the both. I really appreciate the mind is uh, exposed to that kind of highly tense situation indicate but not the way situation is about. They have the urge. You know, I have to get rid of because I, one day you will break. Your mentality will burst. But instead there is a very uh, inexpensive method. And then the mind, you have to ask your mind, which way of life you much appreciate. Then you have to say, can you reduce this up, that socialized life to a certain extent and increase this so that your appreciation is to matter. Your value system is the matter, not the second person's interpretation. So therefore, you have to always appreciate and you have to mm, scrutinize the kind of a little thing, little release, little presence of the mind you will have here, and then find ways and means to multiply it also. Because as far as you are in this tense situation, you can't assimilate this piece of mind. As far as you are in this tense situation, peace of mind, eh, you can't think about that. It's a uh, exclusively different at the beginning. Slowly, slowly later they come together. Each and everyone mutually come together. For example, in, in meditation retreat, in the day-to-day -day activities, you are not in sitting, you are not in walking meditation, the day-to-day -day activities you can see little bit of frictions are there Little bit of misunderstanding can happen. Little bit of talking can happen. Under such circumstances, will it lead to conflagration or will it lead to going back to the peace? There you are the person having all the tools, all the methods and ways and means, and you can take the situation under control. That is why you have to give self-confidence. The answer is yes. Definitely yes, but it is not a magic. It is not through someone's blessing. It is your own practical application and uh, getting your own grounds, gaining your own grounds, and uh, therefore everyone has a 100% positive, positive um, model that is what we call um, neuroplasticity. Our brain is not hardwired. If you know the problem, it can be rewired and change it to another peace of mind or contentment. But now we are reinforced because the Western world has given the worst how to burn the candle both the ends, from the both the ends, that is there. But Western world itself now talk with the, talking with the neuroplasticity <coughs> and meditation, They find it's exactly panacea for any kind of a mental disease, you can do it. Recently, one of the MPs in the United Kingdom Parliament has accused the Minister of Health, telling that you really knows all of your question can be answered with a simple answer of mindfulness. Have you ever mentioned in your cabinet paper? Have you given any thought about that? This is such a common thing. Why you are not getting in that such a uh, free of charge system. And not again, so much at all you know. You are bullying the pharmaceutical industry. You are being lobbied, you are being funded by pharmaceuticals, so we are not talking. But don't let that our uh, country to suffer. It's a simple answer. And I think that a few people, one of the people who knows Vasil and Padito, Bhante, we are born with this. We have does single single LP even to talk like this. want we talk. As we know, we, are, we talk about such a whole agenda. So under such circumstances, these news will be always minority. After making money, after making a political, social and economical gain, take the uh, the headlines of the newspapers. So therefore, don't expect the newspapers to come and appreciate meditation. Don't expect the politicians to come and appreciate meditation. Don't expect that the economists and socialists, so-called social workers to come and they are bloody fools, corrupted. I am here, even Muslim do also can come and they will be the last minute. We are very happy we are not politicians. We are not economic, economic agendas. We are not in the society at large kind of thing. We mind our own business. And then we can get, but still, don't try to undermine them, don't try to look down them. But they have their own karmic forces. we are luckily in the middle class. That is the blessing we are in the very uh, poor class, we don't get we don't get 10 days. In the top high class, we can't sit on the ground. We have so much of fear. Who is going to kill me? Who is going to shoot me? Problem. Luckily, we are mediocres. And still, everyone is not meditating. So, by coming here itself, we are appreciating we know outside the world we have so much of tension. We have kind of an alternative here. So let it happen. Ultimately this the magical bridging, bridging going to take place and there you understand the value of the Buddha, the teaching and the Dhamma. It will be so historical, 2600 years, but still it is working. අපි නැවත මේ පස්සට ගියොත් එහෙම දැන් ඒ වගේ අවස්ථාවකදී ශනික ආවේගයක් එන්නේ. මටන්නේ මගේ මනසේ ඒ ඒ ශනික එහෙම එන ආවේගයක් අපිට මැඩපවත්වා ගන්න මේ භාවනා මේ ගැනීමකට භාවනා අභ්‍යාසය කොහොමද යොදා ගන්න පුළුවන් දැන් ඉස්සෙල්ලම අපිට කියන්නේ නේද ඇත්තටම මේ ලොකු බලවේග ආවොත් අපිට කැපිපෙන වෙනසක් ඇති කරන්න බෑ. ක්‍රම දෙකක් පුළුවන් මයික්‍රෝ ඇන් මැක්‍රෝ කියලා දෙපිටේ විදිහකට. එකක් තමයි ඒ වගේ ජනවලට විරුද්ධ නොවීමට අපි ජීවන රටාව හදාගන්නවා. ඒක මැක්‍රෝ ලෙවල් එක. ඒක අපිට අපිට දී ඇති සාධකයක් නෙවෙයි. it's not about control but අපි දැනගන්න වෙනවා ඒ වගේ පැත්තට ගියොත් අපිට කිසිම විචල්්‍ය සාධකයක් අපේ පැත්තට නැහැ. ඔක්කොම අමාරු ඒ නිසා එයාගේ නපුරු තැන් වලට නොයන්න. යන්න වෙනවා නම් පරණ කර්මයක් නිසා. දෙක ඒ වගේ වෙලාවට අපිට මේ මයින්ඩ්ෆුල්නස් එක හරියි කම්පැෂන් එක ආවේ නැහැ කියලා තරහ වෙන්නත් එපා. මොකද අපේ මයින්ඩ්ෆුල්නස් එකයි කම්පැෂන් එක තාම බොළඳයි. තාම තුනි. ඒ නිසා අපි දෙපැත්තකින්ම වැඩ කරනවා. ඒක පැත්තකින් බලනකොට එහෙම එකක් එන එක හොඳයි. අපිට තියෙන චැලෙන්ජ් එක පේනවා අපිට. අපිට තියෙන ටාස්ක් එක පේනවා. එසේ වෙන්න හරින්න වෙලාව වෙලෙල වැරදුනා කියලා මට ඒ වෙලාවේදී කේන්ද්‍රය කියලා තමයි තමයි ඇචිව්ස් කරගන්න එපා. මොකද අපේ ආයුධ ටික තමයි අපි ගහලා තියාගන්නේ. අපි ආයුධ පිළිබඳව සුකනන්නේ බව තාම දන්නේ නැහැ. ආයුධ තියෙනවා. ඒ නිසා ඒක එන්නේ එන්නේ දැනගන්න ඕනේ. බුදුසසුන් කියන කාලේ කිව්වේ ආයුධයක් කියනනම් ගහලා තියාගන්න යුද්ධදී ආයුධ ගන්න බෑ. ඒක නිදර්ශනයක් වශයෙන් කියනවා මේ අශෝක රජුගේ ඉන්න කාලේ වගේ. ඒ කියන්නේ බුදුන් වහන්සේට පස්සේ අවුරුදු 200 ගානකට පස්සේ මිනිස්සු අශෝකුත් කියලා හඳුන්වනවත් කලේ මංචේ දහනයන් හොඳටම කැලපැමිණිච්ච. ඒ ස්වාමීන් වහන්සේගේ පත්කේ අරගෙන අහසේ ඉඳලා ඒකෙද විදිහට කමටහන් දෙන්න පුළුවන්. කලේ ඒ හම්තුන් කලේ ගෙම්බේ දරන්ඩිය දෙවලෝ ඒකිනකට මංචේ කරනවා. තෝසේමියේ එකිනෙකාට මෛත්‍රී කරනවා. ඒක ඒ සංසිඳන ප්‍රවේශය කාටවත් එහෙම හානි කරන්න බෑ. ඒ තරම්ම තද බල හැබැයි ඉන්නේ වෙන කැලේක. ඒ වාසක් හම්සුට්ටියක් ඇවිල්ලා තියෙනවා ඒ සංසිඳන කමට හංගන්න. එනකොට ඒ සංසිඳක තියෙන තදේසා නාග ගෝත්‍රිකේ මනුස්ස වේශයක් අරගෙන වික්ෂු වේශයකින් අර ස්වාමීන් වහන්සේලා පිටිපස්සේ ගිහිල්ලා තියෙනවා. ඒකේ බුරුලෙක් බලනකොට ගුරුලට පේන්නේ මිනිස්සෙක් නෙවෙයි. ගුරුලට පේන්නේ නයික් කෙනා පිටිපස්සේ. ඒක බාහිරට ගුරුල ඊ වේගයෙන් මේ ගහන්න එනකොටම ඉස්සරහම ඉන්න හාමුදුර කෙනෙක් අභිඥාකේ සංජෝහාම සම්මදිලා ධ්‍යානයකට අභිඥාකේ එතන ගල්ලෙනක් නවලා තියෙනවා. ඒකත් නායක පාත ගල්ලෙන්ද කියලා තියෙන ගුරුලා විල්ලා ගලේ හැප්පිලා එයා ගිහිල්ලා තියෙනවා යන්නේ. ඒක කමටාන් දිනනවා පස්සේ අසුගතාන් වලට report කරලා තියෙනවා මෙන්න අපි එනකොට මෙලඟක් උනා. ඒකට අසුගත ස්වාමීන් වහන්සේ කියලා දෙනවා තමයි භවනා කරන යන වෙලාවම ඒක ඒකට අපි ලෑස්තිලා ඉන්නවා කියලා තමයි සූදානම් වෙලා ඉන්නවා කියලා. පිටියක් නැින්ද අන්න ඒක තමයි ආන්ගේ ගහලා කියන්නේ කියනවා. සංඥා ගාමිනේ නේද අර වගේ පියාකෝස ගහගෙන යන වෙලාවේ මහාම ධ්‍යානයකට කියලා අභිඥාවකින් හේතු කරන්න ඒක ලේසි නෑ. ඒක ලොකු ලොකු ලොකු චැලෙන්ජ් එකක්. නමුත් එතන කෙනෙක් ඉඳලා තියෙනවා. ඒක නිසා අටවචාරින් වංශලා කියනවා බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලේ මෛත්‍රී භාවනාවට කාටවත් ප්‍රමුඛ තැන දීලා නැහැ. මොකද බුදුරජාණන්සේ දන්නා මෛත්‍රී භාවයේ ප්‍රමුඛ වෙන එකකට අවුරුදු 300 ගන්න පස්සේ ඉන්නේ කියලා. අසුබතහන්සෝ තමයි ඒ තරම් මේ විකෝරණය කියලා කියන්නේ ධ්‍යාන විකෝරණය කියලා ඕන කලබල තැනකදී කපාරට තමයි අන් තමයි උත්තරීම සමාජයට ගිහිල්ලා කරන තියෙන වැඩි කරතයි. හැබැයි එහෙම කෙනෙක් ප්‍රතිඥාවට යන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. බලන්න මම මේ ප්‍රශ්නේ නෑ. අපි අපි හේතුන්ද මම මෙන්න මේක ඒක අපිට මේ වගේ වෙලාවට මුදලම ප්‍රශ්නයක්වත් නෙවෙයි. මොකද අත්දැකීමෙන් කියන්න පුළුවන් ද Tamanට ඒ වගේ තරහ යන්න තියෙන අවස්ථාවක තරහයි මේ යන්නේ කියලා නිවිච්ච අවස්ථාවක් දැනට අත්දකලා නැද්ද කවදාවත්? මට මේක තරහ යනවා මට මේක මරන්න නෑ බැරිුවේ නෑ මට හොරකම් කරන්න තෝ හොරකම් කෙරුවේ නෑ කාමීච්ඡාචර කරන්න තෝ කෙරුවේ නෑ බනින්න ඉවර බැන්නේ නෑ නැත්තම් බොන්න තියෙන බිම්බිනේ අන්නේ වගේ අවස්ථාවක් මතක් වෙන්නේ නැද්ද මේ ගත කරන ජීවිතය එච්චර නෑ උත්තරේ ඒ නෑ උත්තරේ ඒක දැසිලා ගියාම මහ විමුක්තාලාවක් වෙන තුනත් කොටිම ඒක නොකරන්න නිශ්චය කරලා සීලය සීල් කරලා හෝ මගේ තත්ත්වය සීල් කරලා හෝ මම භාවනා කරමු සාව සත්‍යය ලැබිලා ඊට පස්සේ කේස් එකක් නැහැ කේස් එක නැතුව නතර කරලා තියෙන මහ දඟලව දෙන්න එන්නේ රිපෝට් වෙන්නේ මම කියන්නේ එන්නේ තේරුම් ගන්නද එහෙම ගත්තම හිත පත්‍රයට ගියාට වලක්වට වශයෙන් ඒ පත්‍රයේ විදිහ හාල් කෙනා මෙහෙම යන්න තියෙන ගින්නක් නිවාගෙන තියෙනවා කියලා පත්‍රේ නානවා පත්‍ර ගන්න පිස්සුන ඒ වෙලියක් නෑ කවුරක්වත්. පත්‍ර ගන්න දෙන හැබැයි විනිවිදයක් දෙන්න. ඒ මනුස්ස බාහන කරචන බාහන කරනස විතර ගන්නට ගහගන්න දෙන්න රැට ඉන්දියත් තම කාලා කියන දේ වස්තු නේද? හසු. ගහගත්තනම් අන්න බාහි පත්‍රේ. නෙමෙයි මේ හැංගෙද්ද. මේ හැංගෙ යටවත්තද. එතන දා අතුරු මස්කාර කියනවා. අපි දුරකරන අවස්ථාවක් තියෙනවා. නමුත් ඒ වගේම ඒ ගැටුම දිගේ ගිහිල්ලා ඒක විශාල ගින්නකට පවත්වන අවස්ථාවක් අවස්ථාවක් තියෙනවා. ඒක තමයි සජීව. ඒක තමයි සජීවී ධර්ම. ඒකට තේරෙනවා මායාවෙන් පිටකොට ගියොත් ලෑසි නොවුනොත් මම මේක වෙන්න පුළුවන්. ඒක බලක් ගන්න ගන්නවක් අපතේ. නමුත් මම ඒ ඒ ඒ දුර්ලකම් කියන මටම පෙළ ගැහුනොත් ලෑස්ති ළඟිය ඒකම ඉමුනිටි එකේ මේ මේ වැක්සින් එකේ තියෙන වැක්සින් වැක්සින් එකේ දෙන්න බාගෙට මට ඉන්ජෙක්ෂන් දාගෙන මම විසිපියක් දෙනවා. නියම මොහොතේ ප්‍රතිදේ හදුනට පස්සේ උන් ගියාට මේ කන්ටජස් ඩිසීස් කියන තරකට බෝන්නේ හදින්නේ. දෙන්නේ කෙනෙක් සංසාරේ වැඩ කරනකොට දැන් වෙලාවෙම අරුදු ටික තියාගන්න මෙලඹ සිටි සීය තියාගන්න. කතමාව තියාගනි. ඒ වගේම ආයුධ ගාවින්ද තියාගන්න. ඉතින් උත්තරේම ස්වාමීන් වහන්සේ ප්‍රශ්න එනකොටම අඳුර ගන්න මේක විද්‍රෝහ කෙරුවොත් මොකේ සිවයි. එතනට ඔලමනේ ගියොත් අයිතිසි සිවන්නේ. ඒක ඊට පස්සේ විතික්‍රමණය වෙනවා. විතික්‍රමණය වුණාට පස්සේ අපි ඉතාමත් භාතකට වැටෙනවා. ඒක ඒක පෙන්නනවා ධර්මයක් පාවිච්චි කරා නම් ධර්ම හැම රැකෙන්නේ ධර්මදාන. ඔබ ධර්ම රැකගන්න ධර්ම විතරක් දෙන්නේ නැහැ. අපිට කියන්නේ මම ඉන්නේ සතුටුමත් වෙච්ච නිසා අද මට මේ මේ බෙන්දිච්ච උනා කියලා එහෙම කරන්න බෑ. ඒක හරියට මේ බුදුමතත් කියන්නේ දානයක් දීපිය ආනිසංස මෙච්චරයි ගහන මොකුත්ම ලැබෙන්නේ. ඒ දානෙක ගන්න සෙල්ලකින් අවස්ථාවක් ලැබෙන අවස්ථාවක් ගත්තේ නැත්තම් එතනින් නතර වෙනවා. සාමාන්‍ය කෙනෙක් පස්සේ ඊළඟට දක්කා විලක් වෙනවා. ඒ සීලෙට ගියාට පස්සේ ආනිසංස වැඩි වෙනවා. අතවාසිය වැඩි වෙනවා. හැබැයි කවදාකවත් භාවනා ආනිසංස ලැබෙන්නේ නැහැ. මේ දෙකම කරපු ගාන භාවනාකාරය දකින්න හම්බ වෙනවා. ආ නෑ මම දැන් දාන සීලයට ආවා. මම භාවනා කරන්න ඕන කිව්වොත් එයාට අතවාසියක් කරනවා සමිත භාවනා කරපු ප්‍රසන්නානිසංස ලැබෙන්නේ. ඒ තේරෙන මේකෙන් තමයි අඩුවක් තියෙන්නේ. ඊට පස්සේ විපස්සනාත් කරොත් ඒ නිසා මේ ධර්මයේ තියෙන හරියටම එකට එක උත්තර දෙන ගතිය ඒක මේ හරියට බංකොර දාපු වල්ලි ගානකට පොඩි ලැබෙනවා වගේ. අපි රාජිනේ බාහිර දෙලෙන් ප්‍රසන්න අනිසංස බලාපොරොත්තු වෙනවා. ඒකට කියනවා අවස්ථාවාදීන් කියලා. හේතු නැතුව මොකුත් ලැබෙන්නේ නැහැ. එනිසා තමන්ටමයි මේ ජීවිත අසෝස මම මෙච්චරක් කැප කරානම් කැප කරා කියන අදහස් කරන හික්මීම කරානම් ඒ ආසනෙම ආනිසංස ලැබෙනවා ඒක දරුවන්ට දෙන්න බෑ ඒ වගේම ඒ හික්මීම ඒ වෙලාවේ ක්‍රියාවත් වෙන්නේ නැත්තම් කරකට දෙන්නේ ඒතරම ඒකම එළඹිලා ගත කරනවා නම් ඉතින් ඒක නේද බුදුන් සඳහන් කරලා තියෙනවා මේකේ බාහම උතරක තියෙන කෙනාට හතුරුකමක් අවුල් කරන්න හැදුවොත් ඒක නිකන් කඩුවක් දෙකක් නමන මිනිසෙකුට සිද්ධ වෙන හානිය වගේ හානියක් වෙනවා කියලා මෛත්‍රී කරන කෙනාට මෛත්‍රීකමක් හිතන කෙනාට කරන්න බෑ ඒගොල්ලෝ සටනනවා තදමකට ඒ මොනියම ඒ හිමිනේ ඒ කරදරය අපිට කැපෙනවා. දැන් මේ මිනිස්සු දන්නේ නැහැ. මේ මනසේ දන්නේ කන දන්නේ මොකද මේ කියලා. ඒක දෙර මේ ඒක දෙම්බල දෙන්නා සිංහල නාට්‍යයේ මේ සිංහල විරවටලා මේ වෙලාවේදී ප්‍රමුඛතාවයයි අනුන්ගේ කෙනෙක් එක්ක සම්බන්ධ වෙනවානේ සම්බන්ධ වෙනකොට පුතා ඉදිරියපත් වෙනවා ඔය සංගයට මට වැඩක් දෙන්න පුළුවන්. ඒක අම්මා කියනවා දන්න ධර්මෙ යන්න එපයි කියලා. අම්මා දන්නවා මේ මුළු යන්නේ තාත්තට විරුද්ධව කියලා. ඒක රට්ටුවෙල කියනවා අපේ රටාව මේ මේ විය පුරුෂාර කරන්න පුළුවන් නම් එයා අපිට ආව සෞභාග්‍යය. මොකද මේ මොනේ හරි කළා මේ පිටක් කරන්නේ කියලා. පිටක් කළා හම්බෙන පළවෙනි විතාදිම සිංහයට වෙන්නේ දරුවා දැක්කයි කියලා හරිම පෞත්‍යය. දරුවා කරන්නේ ඒකම විදිනවා. සිංහයල වදින්නේ නැහැ. සිංහල නම් එයාට දෙකක් දෙල්ලමක් කරනවා කියලා. දෙලිසෙක දෙමදේ ඇදලා දමලා ඇදලා ආවියට වැඩිත් නැහැ. සිංහලට කේන්චලක් කේන්ති කියලා වදිනවා. තුන්වෙනියට දෙවොත් ඔය දෙපැන්දාම කියලා දරුවෝ වෛරය ඇති කරනවා ඉතල වදින්න මම ගන්න උනාද නැද්ද කියලා මම සම්බන්ධ කියන කතාව දන්නේ නැතුව සිංහල බලක ඊතල තුනක් දෙනවා දෙකක් හැලෙනවා තුන්වෙනි එක විදිහම මොකද? එතකොට සිංහය ඉන්න ගන්නවා ඊතලි. සිංහයෙන් මොකද මෛත්‍රිය ද්වේෂයටපත් වෙච්චා. ඒකමද. අපිට තේන්නේ අපිට කවදාකවත් ද්වේෂෙ gediy පිටින් එන්නේ නැහැ. ඒක ක්‍රමයෙන් වැඩෙනවා. සත්‍ය අපිට තේරෙනවා තේරෙනවා ඔන්න දැන් මට උදන්න පෑන්නට පස්සේ අපි ගන්නට බල ඕන කෙනෙකු මෛත්‍රිය ඕන කෙනෙකුගේ විසක් ඕන කෙනෙකුගේ ආයුධයක් ඕන කෙනෙකුගේ ගින්නක් ඕන කෙනෙකුගේ හේතුමක් වගේ ඉතින් මේක කියන්නේ තලෙට නැතුව සම්පූර්ණ වැල්ලමස් කියලා කියන්නේ ඉන්නවා. සම්පූර්ණ වැල්ලමස් කරනකොට අපි දැන් කරන්නේ අතරින් මෙතනින් පොඩ පොඩ ඩොට් ඩොට් සාදගෙන. මේක කරගෙන කරගෙන යන එකයි. එක්ස්ට්‍රීම්ස් එකයි මේ සම්බන්ධ වෙන්නේ. ඒත් මිනිස්සුන්ට අපිට කතා කරන්න පුළුවන්. ඒකෙන් ඉතලවත් නැති කෙනෙකුට මේ කිව්වොත් මේක මැජික් එකක්. මේක ආශිර්වාදයක්. නැත්නම් දෙවියන් වහන්සේ කරනකොට පිස්සු විකාර කතා කරනවා. කිසිම පිසිකාරයක් නෙමෙයි තියෙන හැටි එකට එක සම්බන්ධ මේ රසමය තනීය සිස්ටම් එකට යනවා ඉතින් නෑ නියම කතා කරනකොට. ඒ ගහන නැතුව මේ විසඳ තමයි විකාශන ටිකක් ගහගන්න. අඳු කරගෙන ඒක මාන්‍යයක් උදව් වෙනවා නේද? මම සෙකන්ඩ් වෙන්නේ ඇයි කියනවා සමාන ප්‍රශ්නතාවකින් මාන්නේ දේශපද නෙමෙයි ඇති වෙන එකක් මාන්නේ කියලා කියන්නේ තණ්හාමාන දිට්ඨි කියන එක තණ්හා රාගයෙන් මාන්නේ මේ අයිල කියන ද්වේෂයෙන් දිට්ඨි අයිල කියන අවිද්‍යාවෙන් කෙලස් තුන. ඒ ගැටුනේ තියෙන්නේ අන්න ලාං දේශපදනමේ. ඒ දේශපදනමේ විවිධ විචිත්‍ර මුණවරවල් තියෙනවා. නම් මෙහෙම කියන ඕල අකමැතුනම කරන අද ලෝකේ තියෙන හැම දැනුමක්ම ට්විෂන් අපේක. අද ලෝකේ තියෙන හැම දැනුමක්ම ට්විෂන් අපේ වර්තමාන මොහොතේ සැපෙන් ඉන්නවනම් මොකටද දැනුම? මොකටද ආයුධ? මොකටද උපකරණ? මොකටද එන සුඛ දේවල්? අපි වර්තමානට වෛර නිසා ඊගා චිත්තක්ෂණ හොඳට වෙන්න හදාන රිසර්ච් කරන්නේ. රිසර්ච් කරන්නේ වර්තමාන මොහොතේ ද්වේෂ නැතිනම් සුන්දර රිසර්ච් කරතයි. ඒක රිසර්ච් කරන ආර්ය පරිශ්‍රණය කියලා. මේ ලෝකේ තියෙන දැනුම 100%ක්ම මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකල්ප පදනමගෙන කවදාක හොඳක් වෙන්නේ නැහැ. ජීවිත කාර්ය අවසානයේ මනුෂ්‍ය නැති කරන පරිවර්තන කෙලෙසම ආදසරි විනාශ කරන තැනකට යනවා. ඒ නිසා අපි මේ දරුවන්ට අපි ඉගෙන ගත්ත දේ ඒක තරමේ හරහා තමයි ඇවිල්ලා තියෙන්නේ. අරට වැඩි මම තරම කාටගේ භාවනාව ජාර ගන්න. දේශිනයි සුද්ධ දේශේ. හැබැයි මේ දේශි චරිතයයි විතක්ක චරිතයයි ඒක වගේ. සුද්ධ දේශිතේ නෙවෙයි ආර්ථ ඉන්ටෙලිජන්ස්. නැත්තම් ඒත් ආසාවෙන් නේද මොකක්වත් ඕනේ නැහැ කාලා බිම කවුරු හම්බවෙන්ද කාලා බිල ඉන්නේ උඹ බන්නේ නැහැ දිප්පියේ නැහැ එච්චර ඥානවන්ත නැහැ. මේක පටලවාදේ නම්පා. අපි සමහර දේශ චරිත. කමයි කියන්නේ අධ්‍යාත්මය ධර්මයට දක්සයි ධර්මයට දක්සයි අනම්මනා කියන මේ කතා කරන්නේ ගිනි පොකුරක්. ඔස්සලගේ නැසයන් බෑ ගාලන ෆයිට් කරනවා අරේ මේ විදිහේ දන්නේ නැට්ටට ඔය අහනන්නේ උඩ තියෙන එක. අපිට ගන්න තියෙනම අද හින්දුවක් කියලා නම් ඉන්නේ අපිට කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් අපිට ඉන්න දෙනවා නම් තවත් මොනකින් ගෙඩියක දෙයක් රණ්ඩු කරන්නේ අපිට කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් කියන හයියෙන් කියනවා ඒක අපිට බොන්න දෙනවා නම් අපිට ඉන්න දෙනවා නම් තව මොනකින් ගෙඩියක දෙයක් රණ්ඩු කරන්නේ ඉන්න කලින් ඉපංගු ඥානෙ විදිහට ගන්න දුන්නට දෙන්න දුන්නට ඉන්න දුන්නට හරියන්නේ නැහැ දැන් ඉස්සරහට හිතනවා. අනුන්ගේ නිර කරා. ඒ කියන්නේ වර්තමානට දේශ කරනවා. මතක තියාගන්න කවදාකවත් වර්තමානයේ දේශේ නැතුව අනාගත සංසාර කරන්න බෑ. නිසා අනාගත සංසාරේ අනිවාර්යෙන්ම මේ අවශ්‍යයි. ඒ නිසා මේ මාන්නමතු මාන්නෙන් තමයි මේ කටේ සුද්ධ වෙන්නේ. පටන් ගන්නකොට මාන්නය කියන්නේ මොටිවේෂන් තියෙන කියලා. අපිට මොටිවේෂන් එකක් වුණා කර කරන්නේ. කලක් කරන්න කැමමක් තල්ලා ඉතින් ඒකෙන්න මාන්නේ නැහැ ඒ නිසා අධ්‍යාපන පිළිවෙල වල විශ්වවිද්‍යාල ඉදිරිසියාව කියනම එකිනෙකායි බෙදගැපෙන්න කියනවා කිසිමයක් නැහැ අනිත් කන්නට වැඩි හරියම සරයි ඔය අධ්‍යාපන ආයතන වල ආයතනවලස් අපි බච්චිගේ නඩකට ගයි මම ගෙදර ගියා නම් නෝට්ස් බෙරේට දාලා තිබිලා තියෙනවා මේ ස්කෝලර්ෂිප් එකක් ජපාන් යන්නේ. ඒක මැටි ඇප්ලයි කරා. ඇප්ලයි කරලා ඉන්ටර්වියු තිබුණා. ඉතින් ඉන්ටර්වියු යනවා මම දවල්ට ලෙක්චර්ස් කරලා වුණත් කියලා ඉනවා. මම ඊට පස්සේ ගිහින් ඇප්ලිකන්ට් එකේ මට හරි ආසාවක් නැතුව. ඇප්ලිකේෂන් එකක් දාගන්න තිබුණා මගේ. ඊට පස්සේ ගාන්න මම කිව්වොත් තේරුවා. තේරුවට පස්සේ මේ ගෑනුන්ට මේ ඉන්නේ ටිකට් එක ආවේ නැහැ. ලෙටර් එක ආවේ නැහැ. පස්සේ බලන්න වෙන කෙනෙක් කරන පුච්චලක්. පැච්ච කියන කෙනෙක් ඉවසති කියන මොකට ඇවිල්ලා හරියට බලන් ඉඳලා කරන පුච්චලක්. චික්කතෝ නැත්තමතෝ කරෝ. ඒක මතරෝනේ නැත්තම් රාටත් වෙන ප්‍රතිවඳ ඒක නැති කරනවා කියලා කිසිම ඒකදී ඒක මේ ලැජ්ජ බව මොකක්වත් එන්නේ අර මහන්නේ ආවට පස්සේ ඒ නිසා ඒ ඔක්කොම තියෙන අධ්‍යාපන ආයතන. අධ්‍යාපනයේ විසින් විතරයි ඔක ඒකෙන් තමයි අපි ගොඩක් විශ්වවිද්‍යාල වල ප්‍රශ්න වලදී අපි ඒ කාලේ උගත්තු මේ අද ඉන්නු උගත්තු අද ඉන්නු උගත්තුනේ බාලජ්‍ය නැහැ. දැන් ජයන් කළ ගමයි ඉදත් වෙන්නේ ඒකට ඒක නෑ ඒක නෑ දැන් අද කරගන්නවා ඒක නෑ පරිසරය කියලා ගන්නවා ඒක නෑ ප්‍රජාත විරුද්ධව සටන් කරනවා කියන්නේ පරිණි කාලෙ ඉඳන් හරි ලැජ්ජයි කියන්නේ කොහෙන්ද නෙවෙයි දැනුවා කිනුන්ට පදනම් දෙපාගෙන තමයි පරිසරය ගැන සලකන්නේ නෑ සමාජ නීති ගැන සලකන්නේ නෑ බලජ්ජාවක් නෙවෙයි මහා ලොකු මං පත්තම් තියෙනවා ඒ මාන්නේ තියෙන මේ තල්ලු වෙන ගතිය තමයි ඉතින් මම කන්දරාලේ ගියාට පස්සේ අපි දවස් තුනක් මොකද සාකච්ඡා කරා. ඒකේ ඊට පස්සේ දිනපියව ස්වාමීන් වහන්සේ ඒක දරුවට දෙන්න කොහොමද බැරි වෙන අධ්‍යයන දෙන්නවා කියන්නේ. එහෙනම් මේ මාන්නේ දෙන්නේ නැත්තම් ඔය උනන්දු ඒ උනන්දු කරලා තෝරා ගත්තට පස්සේ අන්තිමට දරුවා දෙමව්පියන් වෛර කරනවා කියලා තරහ වෙන්නත් පුළුවන්. ඒ ඒ වයින් වෙන්නේකට කියන තමයි දෙමාපියන් කරහත් වෙන්නේ. ඒ පොඩිගොල්ලෝ මේක දිගේමයි චේන්ජ් දැනගෙන ඒක ප්‍රමාණයට මාත්‍රාවට ගත්තොත් ප්‍රශ්නයක් නෑ. නමුත් මේ මාන්නකේ දේවල් මාත්‍රාව මේක සීන් නලබන්න තේරෙන්නේ. උත්තරක් හරි මෙච්චරක් වැරදි කියන එක තේන අවශ්‍ය දෙයක්. ඒ නිසා මේ ජීවක විද්‍යුත්මය කියලා තියෙනවා. හැම බේතක්ම මිසක් හැම විසක්ම බේතක් මාත්‍රාවයි ප්‍රශ්න තියෙන්නේ. අර මෙතෙන් ගන්න තැන් දෙකක්. පච්චාපනකම ඒකම තමයි අපිට කැපෙන චරය. ඒ ඒ සෙන්සිටිවිටි එක නම් මෙතනින් එහාට මල පැන්නා. මෙතනින් එහාට ඉසුණා කියනකොට මා ඒ ඒ ඒ මල පැන්න තර පෙන්නන එක තමයි සතියෙන් කරලා දෙන්නේ. සතිය වළක්වන්නේ නැහැ. සතියෙන් කියන්නේ මෙතන යවන්න දැන් කාගේ වීජ ක්‍රමය වුණා. ඔන්න දේශේ වීජ ක්‍රමය වුණා. ඔන්න මොහේ වීජ ක්‍රමය වුණා. ඔන්න පරිඋත්ථාන මාත්‍රම් දා. ඔන්න අනුසය මාත්‍රම් දා කියලා ලස්සනට වෙන් කළ බෙන්වල ක්‍රියා කරන්නේ. අසෙන් සර දන්න කෙනාට මේ ඕනතර ක්ලච් කරලා බ්‍රේක් කරලා වාහනේ නැතර කරගන්න පුළුවන්. සම්පජඤ්ඤයෙන් තමයි ඉතුරු ඇටි කරලා දෙන්නේ. සත්‍ය කරලා කියන්නේ ඒක ඔක්කොම පෙන්ලා දෙන එක විතරයි. ඉතින් මේ වෙනකේ තමයි අඩුපාඩුකම් පෙන්ලා දෙනකොට භාවනාවට දොස් කියනවා. තමන් කරන්නේ ඒ අනුපාත සංකේත වෙන්න මේ වෙලාවට මෙතනදී මට සිග්නල් නැතු වෙනවා. අද ජවයේට විචක්‍රමණය වෙනවා. කෙන්ට පෙන්නලා දෙනවා. සැබෑ සත්‍ය වළක්වන්නේ සත්‍ය ක්ලච් කරන්න යන්නේ නැහැ බ්‍රේක් කරන්න යන්නේ නැහැ සිග්නල් දාන්න යන්නේ නැහැ දෙන්න දෙන්නේ විතරයි කරන්නේ අර මේ වාහන ඇක්සිඩන්ට් එකක් වගේ නැත්නම් ඒ ටෙන්ෂන් එක ආපු වෙලාවක ඒ තමන්ට ඒ තමන්ගේ චිත්ත වීගේ දුවන හැටි ද්වේෂයෙන් නැටි වෙනකොටදී පේනවනම් හරි ටෙන්ස් එතකොට එන්නට දෙපේනකොට වැඩි කැරිය උද්දීපනය අපේ නම් බාහන වැඩ කරනවා යනන්න මම ටෙන්ස් එක කියලා. මම දැන් ඉන්නේ පාඩේ ඉවර කරන්න හදන්නේ වචනෙන් හෝ ක්‍රියාවෙන් ක්‍රියාත්මක කරන අද්දේට ඇවිල්ලා තියෙන කියන එක දන්නවනම් ඒක භාවනාවේ ප්‍රතිඵලයක් කියලා මම කියනවා. හැබැයි වෙහෙස කරයි. වෙනත් වඩා වෙහෙස කරයි. ඒකේ තියෙන මොකක්ද කියලා අපි මේ එක්ක ගන්න ඒ වෙනුවෙන් අපි ගන්න කරන්න අපි බලාපොරොත්තු වෙනවා කියන්නේ ඒ මොකදත් අපි ඉන්නේ ටෙන්ෂන් ටෙන්ෂන් ටෙන්ෂන් ටෙන්ෂන් තමයි දෙන්නේ අර ඉස්සර වෙන දේ සාකරිලා ඒ මොකද ඒ මොහොතේ කක්ක ඒ මොහොතේ කක්ක කරගන්න. ඒ මොහොත කක්ක කරගන්න. ඒක කියන්නේ නෑ. දෙවිතනක් මතක් කරන්න ගිහලා ලොකු අස්සන්නක් නෙවෙයි නම් විතර තමයි විසි කරන්න බෑ. විතර විසි කරන්නේ නැතුව අස්සන්න යන්න පුළුවන්. මෙතන කියලා ටිකක් දාන්නකෝ ඒ දාගෙන තමයි දහවෙනිකින් අන්තිමට කරලා ඉන්නේ ඉතින් ඒ වෙලාවේ පොඩ්ඩක් ද්වේෂය tempat කරන විශාල සාන්තියක් වෙන්නේ නැත්නම් gidiyak වෙන්නේ නෑ ඒ වෙලාවේ පොඩ්ඩක් ද්වේෂය ඉසි කරනවා ඊට පස්සේ විශාල සාංචක කමරේ වලට පස්සේ ඒකත් එක පොඩ්ඩක් ගෙවන්න පුළුවන් අති අතවාසිය හම්බෙච්ච වෙලාවේ ඒ නිසා ඒ ඔක කෙනෙකුට දෙන්නේ අතේ තියෙන හොඳම පිටරට විශ්ව කරගෙන කැලේට විශ්ව කරන්නේ ඒක කාලා ඉන්න පුළුවන් කියලා එහෙම බෑ. ඒ වුණාට බුද්ධ ලේටි අවශ්‍ය කරන්නේ හොඳ මේක බලුතු නැති හොඳ පිටක ලේටි මේක විශ්ිකරට පස්සේ ඒක තමයි බොවිලා ඉන්නේ. ඒ වුණ තමයි ස්ථාන සස්යා ගලිය. ඒ වදින්නේ. මම බඩේ කොටේ විත්‍ය කරන ඕන කරනවා නම් බැරි කරේ නෑ ඉතින් බුද්ධහම උත්තරනාතලා කරපු දෙයක්. ඒත් මේ කරනකොට මෙච්චර ප්‍රමාණයක් පරිසර ඝර්ෂණ ලෝකයට ඇති වෙනවා. දෙවිලිසෙලියක් ඇති වෙනවා. ඒක මෙන්න මොකද කරන්නේ? වෙන කරන්න දෙයක් නැහැ. සාපෘත් දෙයක් බනකොට චිත්ත දෙයක් බනකොට ඒ දෙයට කැමැත්ත නෙවෙයි මේ දෙයට දෙන්නට අර ඇඟේ තියෙන සාපෘත්යෙන් සම්බන්ධ වෙන්නේ. ඒක මොනවා කරේ මහ වහවල. උඩ බලයට වෙත් කියලා ගන්න නැත්නම් අර වෙතිත් පිළිත කියනවා. චිත්ත පිළිත කියන්නේ බියකට ආසාව නිසා නෙවෙයි. ඒකෙන් හම්බ වෙන ප්‍රතිඵල ගන්න නිසා. ඒ වගේ හොඳට පේනවා මේ ආයෝජනය කරන දේ ලැබෙන අත්‍යවශ්‍යයක් නැත්නම් ආයෝජනය කරයිද? ඒකම අපිට අපේ ධනවන් කියවට හිත ඉස්සෙල්ලා වරන් කියලා ඉන්නේ. මොකද මේගොල්ලෝ පරිශ්‍රණය කරලා ඒගොල්ලෝ අතවාසිය නැගලා. ඉතින් ඒගොල්ලෝ කියන්නේ අම්මා අප්පා තාත්තා දුස්සු. ඒගොල්ලෝ කියන කත්තලා කරන්නේ පුදුම අපි ඒ ටික දෙලෙන්නේ නේද? ඒක මන්නම් කියන එක හරියම සාධාරණයි මම කියන සාධාරණ කරන්නේ නෙවෙයි. තීරු ගන්නවා. ඒක තමයි කියන්නේ අතේ පොසකට නිකුත් ඔක්කොම නිවන් දකින්නේ නැහැ. පුදුහට බලුවට ඇහෙන්නේ නැහැ කට්ටකට. ඉතින් මොකද කරන්නේ? ප්‍රමේයයෙන් නම් මොකද කරන්නේ? ඒ කියන්නේ ඉන්න කට්ටියත් එක හදලා දෝෂෝක් හරි හදයි නැත්නම් හදාගෙන නෙමෙයි. අහම කටි කටි ගැන කතා කරනවා ඒක දැන් මම තාම නෝකෝ තන්නේ ටික පොඩි ඉඳලා. එන්ජාරේ නාදින් ජෝන් කියලා කෙනෙක් කියනවා ඒ හදාගෙන ඒ කියනවා උඹට සතුටක් ඇති වෙච්චලා විතර මම හම්බෙන්න වරෙන් කුණු කන්දල් අරගෙන මම හටෙන්නවා. come whenever you feel laughing. ඔකට කියන්නේ ඩාෂේ ජෝන් නැත්නම් ලාෂන් ජෝන් කියලා කියනවා. හැම එකලාට හම්බුගෙන කිව්වා සාමිතන කිව්වා වෙන සංന്യാසිකය කියලා එක එක වෙනස් කරනවා. මොකද මේ හම්බුච්චිගේ හැටින් හිටපන් හැබැයි ආඩ කරගෙන කරන්නේ කියන්නේ. ඒ වෙනාදී මේ ධර්මයේ දේව කතා කරන්නේ නැහැ. සෞඛ්‍ය බව කතා කරන්නේ නැහැ. එහෙනම් අනාගත මාතේ කියන්නේ කරපොච්ච දෙන්නේ එක දවසක් ගෙවල් දෙකක් නැති දෙන පුරවල කරනවා. කනකොට ඒක කරපොත් එක්කම මචං බලන්න අපේ ගෙදර පැන්ට්‍රියක් හදලා තියෙනවා. මොකද මම කිසිම කරපොත් එකකින් යන්න බෑ. දුක් ගහලා ලස්සනට තියෙනවා. අනිස්කාරපොත් එකෙන් ලකුණු කන වල බංගල කැත කතා කතා කරන්න කියලා. ඒ කාලෙදී නේද එනවා. කන්න දෙන්න දෙන්න නල්බලා නෑ. මම ඒක කොහොමද කතා කරන්නේ මම නෑ. ඒ ගුණයට ගුණ වල කන වෙලාව කමයි තියෙන්නේ. ඒක ඉවරවල හිනායන ඉස්සර බෙන්චින් ගන්නකම්. අම්මා දුක්ගන්නේ පුතේ හොඳයි පුතේ මගෙන් කරන්නේ කියලා මේ සුක්කිතේ දයිලත් කිතර දෙන බඳ කතා කරගෙන. මඩේකින් ගන්න නෑ විතරක් නැතිනම් ඕවා බාවකින් තේරෙන්න අරගන්න. මම තමයි මොනවද කරන්නේ කියලා. මගේ ජීවිතේ වරිච්චිට මේ සේනියට ආව ගලසන් කියන්නේ හදාගන්න දෙන්නේ නෑ. දෙවි ගානක් නැහැ. කොහොමදේ වෙන්නේ චිතික බලන දවසද දෙවෙනි දවසද කියලා ඒක ඕගොල්ලෝ එක එක ක්‍රමවලින් මා අවසන් නිසා නැත්තම් ඒකම කාලෙක ගන්න අපේ දුවනවා. එතන සම්සම් කරන කියන මේ දෙටි කියන එක එක්සයිට්මන්ට් එකක් නැහැ. නැත්තම් ඔය කන්නකට පරිපූර්ණ කාලා තියෙනවා. තන්දේවල විදියට නන්දකට තියෙනවා කටයුතු කරලා තියෙනවා. තමයි ඒක ගත වෙන ජීවිතය හරි කලහුල් කියලා කියනවා. යමි. සම්බුදුනේ තෙන් කරච්චලේ මම කියන්නේ මම කියන්නේ නෑ නෑ ඉස්සර අවදාසේ මට කියලා එංගලන්ත යනකොට ධම්මජීව සීලය කියලා කඩේ තියෙන වාගේ ඔක්කොටම කියලා. ඉතින් මම එහෙමයි කියලා එංගලන්තෙට හොඳ සීලයක්. දැන් මිනිස්සුන්ට බලන්න. ඒක අක්කතර දිගට යනවා. එහෙම තමයි. පන්දිම ගුරු මියා ඒ දහස් දහ බාරකට පොත් කියා ඒ දහස් දහ බාරකට මේ ඉන්නේ ඊට පස්සේ ඒ කියන දෙයක් යනකොට ඒක නෑ. එන්න යන්න මම හිතේ කවුරුද පිටිපස්සේ සොර තේරෙන්නේ. මේ මම හිතන්නේ අපේ වෙලාව හරි මම තියෙනවා අපි ඉවර කරන්න ඉස්සෙල්ලා සාකච්ඡා කරන්න කාට හරි. නැත්නම් අපි මෙතනින් සමු ගන්නවා අපි තුනින්ද හතර වෙනකන් පරියන්කයක් කරනවා හතරට අපි සාමික භාවනාවක් රැස් වෙනවා. සම්බන්ධ වෙච්ච සීල නාමයෙන් තේරුවන් සරණයි.